tema ulang. Berbahana. Hmm. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස දෛ සදාන්ත පින් භාවනා වැඩසටහනක් පවත්වාගෙන දේන ගණනාවක් දැන් අපි ගත කරලා තියෙනවා. ඉතින් මේ භාවනා වැඩසටහනේ සාන්දියා ස්වාමී මේ භාවනා යෝගී පින්වතුන්ට කියලා දෙන ධර්ම කොටසක් එහෙම නැත්නම් ධර්ම දේශනාවක් වශයෙන් සාකච්ඡාවක් වශයෙන් කියලා දෙන පැහැදිලි කරලා දෙන ධර්මය ආන දේශනා කරන අවස්ථාවක් මේ. අද මේ පින්වතුන්ට මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන මේ ධර්ම කොටාසය අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන හැම දිනාටම ඉතාමත්ම හොඳින් තේරුම් ගන්නට වටහා ගන්නට හැකි වේවා ඒ සඳහා සෑම දිනාටම සිහිය නුවණ යෝනිසෝ මනසිකාරය සති සම්පජාන්නේ පහළ වේවා. ඊටමත් හොඳින් මේවා ආගෙන ඒ වගේ මේකේ දරාගෙන ඒවා මෙනෙහි කරගෙන ධර්මානු ධර්ම ප්‍රතිපදාවේදීලා සෑම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් පරමපුරුෂ ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ප්‍රාර්ථනාවත් එක්ක මේ පින්වතුන්ට ඉතින් අද මම මේ පොඩි කාරණයක් කියලා දෙනවා මේ ධර්මනා ගොඩක් අහපු ප්‍රශ්නක් තිබෙනවා දවාලේ අහපු ප්‍රශ්නයක් තියෙනවා නේද දවාලේ ඇහුවා දවාලේ ඇහුවා නෑ පහන සංඥාව ගැන ඇහුවා සංඥා පහක් ගැන මොකද සූත්‍රයක් තිබුණේ චේතෝ විමුක්ති ඵල කියලා සූත්‍රය. චේතෝ විමුක්ති ඵල සූත්‍රය හමු වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ. ඒ සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ ආනිසංසදායක අනුපස්සනා එහෙම නැත්නම් සංස්කාරයන් පිළිබඳව බැලීම් පහක් කියලා දෙනවා. සංස්කාර ධර්මයන් පිළිබඳව බැලීම් පහක් කියලා දෙනවා. මේ බැලීම් පහ භයෙන් එකක් තමයි අර දවාලේ ඇහුවේ. ඒ සූත්‍රය ඒ සූත්‍රය හැබැයි අර කියපු කොටසක් ඇහුවා ඒ කෑල්ල වෙන එක එකක්. නමුත් මේ සූත්‍රයේ තියෙන ටික මම කියලා දෙන්නම්. ඒ සූත්‍ර දේශනාවෙන් කියනවා මෙනෙහි කරන්න කියලා අනිත්‍ය සංඥාවයි අනිත්‍යතාවයේ දුක්ඛ සංඥාවයි දුක්ඛයේ අනාත්ම සංඥාවයි පහාන සංඥාවයි විරාග සංඥාවයි කියන. කීයක් කියවද මම? පහක් කියවනේ. මේක ඇයි මෙහෙම කියන්න හේතුව කියලා ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ. ඇයි එහෙම මෙහෙම මෙහෙම කියන්න හේතුව කියලා. කීයක් ඉවරද? සංඥා පහක් කිව්වේ. අනිත්‍ය සංඥාව, අනිත්‍යයේ දුක් සංඥාව, දුක්ඛේ අනාත්ම සංඥාව, පහන සංඥාව සහ විරාග සංඥාව. එීම ඒ පහ වඩන්ට චේතෝ විමුක්ති ඵල ආනිසංසදායක. එහෙම කරන්න හේතුව එදැන් එහෙම එහෙම කරායින් පස්සේ එහෙම මෙනෙහි කරාන් පස්සේ මේ මෙනෙහි කිරීමේ ආනිසංශයක් තමයි චේතෝ විමුක්තියයි චේතෝ විමුක්ති ඵලය ප්‍රඥා විමුක්තිය ප්‍රඥා විමුක්ති ඵල ආනිසංශ ලැබෙනවා. ඒක මෙනෙහි කරා. ඒ විදිහට බැලුවා. ඒ සංඥාව දියුණු කරා. දැන් සංඥා පහක් නෙවෙයි තියෙන්නේ. සංඥා පහ. මොකක්ද සංඥා පහ? ඉස්සරහෝ කියන්නේ සංඥා පහ අනිත්‍ය සංඥාව අනිත්‍ය දුක්ඛ සංඥාව දුකේ අනාත්ම සංඥාව සහ පහන් සංඥාවයි විරාග සංඥාව. ඔය ඔය චේතෝ විමුක්ති ඵල මේ ඔය කරුණු තියෙන තව සූත්‍ර තියෙනවා. හැබැයි ඉතින් මේ මේ අඟුතර නිකායේ මේ තියෙන සූත්‍රයේ තියෙන කරුණු පහට අනුකූල අපි කතා කරමු. තව තියෙනවා ආහාරී පටික්කුල සංඥාව, අසුබ සංඥාව ඒවා කියන සූත්‍රයකුත් තියෙනවා. මේ ඇයි මෙහෙම බුදුරජාණන් වහන්සේ මෙහෙම මෙනෙහි කරන්න කිව්වේ? එහෙම මෙනෙහි කරන්න කියපු එකේ හේතුව ඒ තමයි අපිට තියෙනවා මේ ආනසංශ දෙකක්. අහලා තියෙනවද වචනයක්? චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය කියලා. අහලා තියෙනවා. චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය. දැන් එතකොට චේතෝ විමුක්තිය කියන එකයි ප්‍රඥා විමුක්තිය කියන එකයි ඒක තමයි ඵලය. එහෙම දැන් අවසානයේදී මේ සංඥා පහ වඩාගෙන වඩාගෙන යනවා. අනිත්‍යත් මෙනෙහි කරනවා අනිත්‍ය සංඥාවෙන් ඉන්නවා දුක්ඛ සංඥාවෙන් අනාත්ම සංඥාවෙන් පහන සංඥාවෙන් ওই විදිහට මේ ඉන්නවනේ. ඒ පවත්වාගෙන සංඥාව වඩාගෙන වඩාගෙන ගිහිල්ලා අවසානයේදී වෙන දෙයක් එපායි. සිද්ධ වෙන්නේ. ඒ සිද්ධ වෙන දේට කියනවා ප්‍රතිඵලය. ඒක තමයි ආනිසංසය. මේ සංඥා පහම වැඩුවෙන් පස්සේ අපිට ලැබෙනා වූ ඵල ආනිසංස ධර්ම දෙකක් තියෙනවා. ඒ ධර්මතා දෙක තමයි එකක් චේතෝ විමුක්තිය අනිත් එක ප්‍රඥාව. තමන් චේතෝමුක්තිය කියන්නේ. වචනේ දන්නවා. ඒකෙන් කියන දේ දන්නේ. එහෙමනේ. චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තිය මේ අපි මෙහෙම කියමු. අපේ හිතේ තිබෙනවා සිත සහ චෛතසික ධර්ම. සිත් සහ චෛතසික ධර්ම තියෙනවා. ඒ සිත් සහ චෛතසික ධර්ම අතරින් මේ ප්‍රධාන සංසාරයේ ගැට ගන්න චෛතසික ධර්ම දෙකක් තියෙනවා. ඔක්කොම චෛතසිකයක් තියෙනවද? 52ක්. චෛතසික කියන්නේ මොනවද? සිතේ පහළ වෙන ධර්ම. සිතේ පහළ වෙන යම්කිසි ගති විශේෂ. ධර්ම විශේෂ, මානසික ගුණ විශේෂ. එහෙම තියෙනවා ගුණ විශේෂ 52ක්. ඒකට නම් කරනවා චෛතසික ධර්ම 52. ඒකේ ධර්මතා දෙකක් තියෙනවා හරි පාඩම්. එකක් තමයි තණ්හාව කියන චෛතසිකය, අනිත් එක තමයි අවිද්‍යාව කියන චෛතසිකය. තණ්හාව කියන චෛතසිකයේ හැටි ගිය ගිය තැන හැලෙනවා. හේතු දෙනවා හේතු වෙනවා. ගිය ගිය තැන හේතු වෙනවා. ගිය ගිය තැන ඇලෙනවා. ගිය ගිය තැන කොහේ හරි අල්ල ගන්නවා. ගැට ගහනවා. ස්ටිකි වෙනවා. එහෙම ගැටියක් තියෙනවා. දකින්න හැම එකේම ඇලෙනවා. අහන එකේ ඇලෙනවා. අන්න ඒ වගේ ගැටියක් තියෙනවා මේ තණ්හාව කියන චෛතසිකේ. අනිත් එකට තියෙන්නේ මොකද්ද අනිත් චෛතසිකේ? අවිද්‍යාව කියන චෛතසිකේ තියෙන්නේ ඒක ඇලින්නේ නැහැ. ඇලීමේ ගතියක් ඒකට නැහැ. හැකියාවක් නැහැ. හැබැයි ඒ කරන්නේ අරමුණේ අරමුණ ටිකක් අර අන්ධකාර කරලා දානවා. කියන්නේ අරමුණේ තිබෙන යම්කිසි හොඳ ගතියක් එහෙම ඇත්තක් තියෙනවනම් ඇත්ත පේන්න දෙන්නේ මේක ගිහිල්ලා වහගත්තාන් පස්සේ ඒක පේන්නේ දැන් අවිද්‍යාව කියන එක ගිහිල්ලා අවර අරමුණක් වෙනකොට ඒ ගිහිල්ලා අරමුණේ තිබෙන අරමුණ වහගන්න වහගත්ත ගමන් ඒක ඒකේ තියෙන ඇත්ත தත්ත්වය අරමුණම පේන්නේ ඔන්න ඔහොම වැඩක් තමයි මොකද්ද අවිද්‍යාව හැබැයි අවිද්‍යාවට ඇලෙන්න බෑ අවිද්‍යාවට තියෙන්නේ අර සත්‍ය වහන ගන්න හැබැයි තණ්හාවට සත්‍ය වහන්න බෑ. තණ්හාවට සත්‍ය වහන්න බෑ. තණ්හාවට තියෙන්නේ හැලෙන ගතිය. ඔන්න ඔය වගේ ප්‍රතිවිරුද්ධ ලක්ෂණ තිබෙන හැකියාවන් තිබෙන ගුණ විශේෂ තිබෙනා වූ ධර්මතා දෙකක් තිබෙනවා අපි හිතේ. ඔබ බුදුරජාණන් වහන්සේ ඒක දැනට සඳහන් කරනවා අනවතග්ග සංයුත්තේ තණ්හා සංයෝජනාන සත්තා අවිජ්ජා නීවරණ තණ්හා සංයෝජනාන ඒ කියන්නේ සංසාර උපාවෝටින පඤ්ඤාය. ඒ කියන්නේ අවිද්‍යාවෙන් බැඳිච්ච, පටලැවිච්ච, ස්ටිකි වෙච්ච, ඇලිච්ච සහ මෝහෙන් මුලා වෙච්ච. හයගේ ආදිම කෙලවර සොයා ගැනීම පහසු නැති කියන්නේ. ඔය දෙක තමයි. දැන් ලක්ෂණ දෙකක් තියෙනවානේ. චෛතසික ධර්ම කීයක් තියෙනවද? 52යි. 52 මේ දෙන්න මේ චෛතසික ධර්ම දෙක හරිම බලවත්. මොකද්ද චෛතසික ධර්ම දෙක? එකක් තණ්හාව අනිත් එක අවිද්‍යාව. දැන් අපි මේ අපි හැම එක්කිනාටම තණ්හාවක් තියෙනවා අවිද්‍යාවක් තියෙනවා. ඒවා තණ්හාවක් තියෙනවා අවිද්‍යාවක් තියෙනවා. හැබැයි අපි හැම එක්කෙනාගේම මේ තණ්හාවයි අවිද්‍යාවයි තිබුණාට සමහරුන්ගේ තණ්හාව වැඩි. සමහරුන්ගේ තණ්හාව වැඩි. ඒගොල්ලෝ ගිය ගිය තැන හැරෙනවා. ගිය ගිය තැන හැරෙනවා. ගිය ගිය තැන පාර වෙනවා. එහෙම ගැටයක් තියෙනවා. සමහර අයගේ මුලාව වැඩි. කියන්නේ දෘෂ්ටි වැඩි. ඒගොල්ලෝ මුලා වෙනවා. ඒකට කියනවා දෘෂ්ටි කියලා. දැන් මුලා වෙනවා. දැන් ඔය තණ්හා චරිත, දෘෂ්ටි චරිත කියලා හැදෙනවනේ සමහරවගේ දෘෂ්ටි තියෙනවනේ. ඒ දෘෂ්ටි හැදෙන්නේ මෝහය නිසා, තණ්හාව නිසා හැදෙනවා. දැන් එතකොට මේ අපි ඔක්කොම මිනිස්සු වුණාට, සත්වයෝ වුණාට මේ ආධ්‍යාත්මික වැඩ කරන්නා වූ මේ ධර්ම වෙනස්. සමහරුගේ තණ්හාව වැඩි, සමහරුගේ අවිද්‍යාව බලවත් වෙනවා. එහි කියන්නේ නෑ අර තණ්හාව තියෙන එකින අවිද්‍යාව නෑ කියන. එයාට ඒක බලපවත්වන වැඩ. ඒක නිසා චරිත සතහන් වෙනවා. තණ්හා චරිතය සහ දෘෂ්ටි චරිතය. ඊළඟට දැන් අපි භාවනා කරන්නේ. භාවනා කරන්ට ආවන් පස්සේ අපි දන්නේ ඉතින් මේ මේ පොඩ්ඩක් මේ මේ ආසන මතකද මේ මම අනේ වකර තියෙනවා මම වගේ තියෙනවා. ඒ හැම වෙලෙම මේකට මේ කොට්ටයක් ගන්න ස්වාමීන් වහන්සේ. වෙයි. මේක කොට්ටයක්. උසේ එකක් තියෙනවා. ඒ කියන්නේ මේ මේක මදි. මේ හැම වෙලෙම මම මේ නැවෙන්න ඕනේ. නැවිලා ඉන්න ඕන මේ ඔකත් නෑ. තව එකක් දාන්න. තව එකක් දාන්න. තව එකක් ගන්න. දැම්ම ඕනි ගන්න බලමු අනුසෙකමයි ආ කමන්නේ බලමු ටික මේක පහත නිසා හැම වෙලෙම ඉස්සරහට එන්න ඕනේ කුස්සන්නේ ආ එතනින් ආ දැන් හරි මේක හරිනේ මම කරන්න ඕනද කකුල දැන් හරි ස්ටූල් ගන්න ස්ටූල් ගන්න හොඳයි. දැන් මේ අපි මොකද කියන්න ආවේ? තණ්හාවයි අවිද්‍යාවයි දෙක බලවත් ඒ දෙකෙන් බලවත් වෙනවා නේද? තණ්හා බලවත් වෙන සමහර අයගේ සමහර අයගේ අවිද්‍යාව බලවත් වෙනවා. දැන් මේ දැන් අපි භාවනා කරන්නේ. භාවනා කරන්න ආවට පස්සේ අපි භාවනා අව කරගෙන යනවා දැන් සමහර අයගේ අවිද්‍යාව බලව සමහර අයගේ තණ්හා බලව තණ්හා චරිතය අවිද්‍යාව එක්කෙනා එහෙම නැත්නම් දෘෂ්ටි චරිතය මේ භාවනාව කරගෙන යනකොට භාවනාවේ තියෙනවා දැන් නිවන් දකින්න නිවන් දැකීම සඳහා අනිවාර්යයෙන්ම විදර්ශනාව අවශ්‍යයි. සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න ඕනේ. ඒක දකින්න නැතුව නොදැක බයිපාස් දැක්. හොරෙන් යන්න බෑ. ඉතින් මෙහෙම සංස්කාරයන්ගේ ලක්ෂණ බලන්න විදර්ශනාවට යනකොට ක්‍රම දෙකකට යනවා. එකක් තමයි සමතේ වඩන. සමතේ කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවේ හරි. චිත්ත ඒකාග්‍රතාවය හදලා හද හදනයි හදන්නේ හැම වෙලාවෙම අර තණ්හාව අයින් කර කර තණ්හාව අයින් කර කර අයින් කර කර අයින් කර කර යනවා. ඒක තණ්හාවට තව තියෙනවා නම් දාලා රාගය කියනවා. කාමය කියනවා. කාම ඡන්දේ කියනවා. ඇලීම කියනවා. ඔය විදිහට දැන් මේ ඇලීම, රාගය, කාමය, කාම ඡන්දේ කියන මේ නම් වලින් කියාපාන්නා වූ මේ ඇලීම ඇලීම සහගත අරමුණු අමතක කර කර අමතක කර කර අමතක කර කර දැන් හිත පිරිසුදු කරන්නේ අපි හිත පිරිසුදු කරගෙන යනවා හිත පිරිසුදු කරගෙන යන්නේ හැම වෙලාවෙම තණ්හාවට පළපදියම් වෙන්න තණ්හාව පළවෙන්න මුල් වෙන්න වැඩි වෙන්න තිබෙනා වූ අරමුණු වලට ගහ ගස ගසමින් ඒකට මානසිකාරයෙන් අයින් කර කර අයින් කර කර අයින් කර කර අයින් කර කර දැන් එතකොට සමාධිය වැඩි. ඔය ඒක තමයි අපි කරන්නේ. සමහරවිට මේ භාවනාවට ධ්‍යාන භාවනාවෙන් කරන්නේ හැම වෙලෙම මේ අර ඇලීම නැති කරලා ඇලීම. දැන් මෙහෙම යනකොට සමාධියක් හැදෙනවා. සමාධිය හැදෙලා නීවරණ ධර්ම යටයක්. ආසාව, රාගය, කාමය, කාමච්ඡන්ද මේ ඔයාට. දැන් හිත මේ කියන්නේ ක්ලේශයෝ විශේෂයෙන්ම රාගය යට කරලා තියෙනවා. කාමච්ඡන්ද යට කරලා තියෙනවා. දැන් හිත පිරිසුදුයි. දැන් මේ විදිහට හිත පිරිසුදුව පවත්වාගෙන ගිහිල්ලා ඊට පස්සේ හොඳට හොඳ සමාධියක් අරගෙන ඒ සමාධිය පස්සේ තමයි විපස්සනා කරන්න යන්නේ. දැන් මෙතෙන්ට එනකොට මෙයාගේ හිත මිදිලාද නැහැ. කෙලෙසුන්ගෙන් එක්තරා මට්ටමකට මිදිලා. නේද? දැන් නැහැ යට ගිහිල්ලා නේ. අංශය වශයෙන් තියෙන එක හැබෑව නමුත් ක්‍රියාත්මක වශයෙන් නැහැ. දැන් මේ විදිහට මෙයාගේ හිත යට වුණා පස්සේ ඒක කියනවා සිතේ විමුක්තියක් කියලා. සිටි විමුක්තිය. ඒකට කියන චිත්ත විමුක්තිය කියලා. දැන් චිත්ත විමුක්තිය හදාගෙන තව තියෙනවා මේ චිත්ත විසුද්ධිය කියලා කියනවා. අර කියන්නේ අපි විසුද්ධිය හැදලා සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි කියලා ඔන්න චිත්ත විසුද්ධිය හැදෙනවා. දැන් හිතේ ඒ විසුද්ධිය ඒ කියනවා දැන් කෙලෙස් කියන්නේ තණ්හාවෙන් ඇවිල්ලා බැටදෙන්නේ නැහැ. එයාට පහර දෙන්නේ නැහැ. එයා එක එක තැන් වලට ඇදගෙන යන්නේ නැහැ. දැන් හිතේ එක්තරා නිස්කලංක සාන්ත උපසාන්ත ගතියක් තියෙනවා. දැන් මේක කරගෙන යන්න. දැන් මෙයා සාන්තව හිත හදාගෙන ඊට පස්සේ පටන් ගන්නවා මේ සංස්කාර වැඩි කරන්න. සංස්කාරයන්ගේ තිබෙනා වූ ලක්ෂණ බලන්න. පටන් ගන්න. සංස්කාර දැන් ලක්ෂණ බලා දැන් බලාගෙන යනද මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒක බලන්න පුළුවන් හේතුව අර කරදරකාරී නෑනේ. දැන් ඇලෙන්නේ නෑ. අරමුණක් ගත්තාන් පස්සේ ඇලෙන්නේ නෑ. ඇලෙන්නේ නැත්තේ. ඇලෙන්නේ නැති ඇලීම කියන එක යටකල්පේ. ඒ වෙලාවට හිතේ හරිම රිලීෆ් එකක් තියෙනවා. දැන් මේක මෙනෙහි කරගෙන යනවා මෙනෙහි කරගෙන යන ඉස්සෙල්ලාට චිත්ත නිමුක්තිය හම්බ වුණා. తాවකාලික. මේ විදිහට දැන් විපස්සනා වඩ아가න යන අනිත්‍ය ඒකට අවශ්‍ය ප්‍රඥා භාවනාව. ඒ කියන්නේ මේ විපස්සනා. විපස්සනා වඩ아가න ගිහිල්ලා එයා ඊට පස්සේ නිවනට පාත් වෙනවා. මාර්ගඵල අවබෝධ කරගෙන සෝවාන් සකදාගාමී අනාගාමී අරියත් මාර්ගඵල ප්‍රති ප්‍රතිවේධ කරගන්න. දැන් එයාට ඉස්සෙල්ලාම තිබුණේ මොකද්ද? චේතෝ විමුක්තිය තිබුණා. ඒක ලෞකික වශයෙන්. ඊට පස්සේ ඒක තහවුරු කිරීම වශයෙන් ඉහළට ඇවිල්ලා හම්බ වෙනවා ඵල සමාධිය. මොකද්ද? ඵල සමාධිය. ඒ ඵල සමාධිය කියන්නේ රහත් හිතේ තිබෙනා වූ සමාධිය. රහත් හිත දැන් රහත් රහත් වුණානේ. රහත් වෙනකොට රහත් හිතේ හැදෙනවා තියෙනවා සමාධියක්. සමාධි ගුණයක්. ඒ රහත් හිතේ තිබෙනා වූ සමහර තැන්වල මාර්ගසිතේ ඵලසිතේ කියන විශේෂයෙන්ම ඵලසිතේ තියෙනවා සමාධි ගුණය. ඒ සමාධි ගුණය ට කියනවා චේතු විමුක්තිය. තේරුණා නෑ තේරුණේ මම කොයි හරි ගියා දැන් රහත් වුණා කොහොමද ආව රහත් වෙන්නේ ඉස්සර වෙලා කරේ මොකද්ද භාවනා කරා සමාධි භාවනා මෛත්‍රී හරි බුදු ගුණ හරි මොන හරියක් කරගෙන භාවනා කරලා භාවනා කරලා හැලෙන තරණ ගතිය යට කරා නේද ඊට පස්සේ විපස්සනා කරා ඉස්සෙල්ලා තණ්හාව යටගස්සලා ඊළඟට විදර්ශනාව අරගෙන විදර්ශනාවෙන් සංස්කාර මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ගිහින් අවසානයේදී යා මොකද කරේ? රහත් වුණා. විදර්ශනාවෙන් රහත් වුණා. රහත් වෙනකොට ඒ රහත් හිතේ තිබෙනවා රහත් ඵල සිතේ තිබෙනවා සමාධි ගුණයක් තිබෙනවා මේ ප්‍රඥා ගුණයක් තියෙනවා. ඒ රහත් රහත් මේ හිතේ තියෙනවනේ ඵලසිතක් තියෙනවා මාර්ගසිත සහ ඵලසිත කියනවනේ. මාර්ගසිතයි ඵලසිතයි. ඒකේ තියෙනවා සමාධි ගුණයක්. සමාධිය තියෙනවා ඒකාග්‍රතාවය අනිත් එක තමයි ප්‍රඥාව තියෙන්නේ. ප්‍රඥාව කොහොමද තියෙන්නේ බා? නේද? ඒ මොන හිතේද තියෙන්නේ? රහත් හිතේ. ආන්නේ රහතන් වහන්සේගේ රහත් හිතේ තිබෙනා වූ සමාධි ගුණයට ඒ හිතේ එකතෙන් භාවයට කියනවා චේතෝ විමුක්තිය. තේරුණා? චේතෝ විමුක්තිය. ඊළඟට ඒ සිතේ තියෙනවා නේද ප්‍රඥාව. ඒ කියන්නේ නිවන් දකින්න එක. නිවන් දැකපු නිවන් අවබෝධ කරගත්ත නිවන් රස විඳින ඒ තියෙනනේ ප්‍රඥාවක් තිබෙනවා. ඒ ප්‍රඥාවට කියනවා පඤ්ඤා විමුක්තිය. තේරුණා. සමාධියට කියනවා ඵලසිතේ තිබෙන සමාධියට කියනවා චේතෝ විමුක්තිය. ඒකේ ඵලසිතේ තිබෙන ප්‍රඥාවට කියනවා පඤ්ඤා විමුක්තිය ඒක සාමාන්‍ය සරල කරලා ගත්තොත් එහෙම මිදිච්ච හිත චේතෝ විමුක්තිය කියලා කියන්නේ මිදිච්ච හිත මිදුනා වූ සිත චේතු විමුක්තිය ඊළඟට මිදුනා වූ ප්‍රඥාව ඇයි මිදුනා වූ හිත මිදුනා වූ ප්‍රඥාව කියලා කියන්නේ චේතු විමුක්තිය චේතු ප්‍රඥාව විමුක්තිය කියලා කියන්නේ හේතුව ඉස්සර වෙලා හිතට තිබුණා මේ නිදහසක් මිදිච්ච නැති ගතියක් ඉස්සර වෙලා කියන්නේ නිවන් දකින්න ඉස්සර රහත් වෙන්න ඉස්සර හිතේ තිබුණා මිදිච්ච කියන්නේ මිදිච්ච නැති හරිම කලබල ගතියක් තිබුණා. හේතුව මේ තණ්හාව ඉන්න හින්දා මේ තණ්හාව හැමතැනම යනවා. ඉතින් ගිහින් ඇලෙනවා. ඉතින් ආයෙ ගන්න. ආයෙ. ආයෙ. ආයෙ. ඉතින් මේක හරි කරදරයක්. රූපවල ඇලෙනවා. ඒකෙන් ගත්ත ගමන් සද්දේ කැඩෙනවා. ඒකෙන් අයින් කරගත්ත ගමන් ඊට පස්සේ ගන්ධය කැඩෙනවා. ඊට පස්සේ රසය. ඊළඟට ධර්මයේ ස්පර්ශය. ඉතින් ওই විදිහේ හැම තැනම දකින දකින දකින දකින තැන ඇලෙනවා. දැන් ඕකනේදී නේද? දැන් නිදහසක් තියනවාද හිතේ? මේක හැමතැනම ගිය ගිය තැන ලාට. ගිය ගිය තැන ලාට. ඉතින් මේක ගන්නවා ඉතින් බණ කියනවා බණ කියනවා ගන්නවා ඉතින් හාමුදුරු බණ කියනවා ආය ගන්නවා ආයත් යනවා හැදෙනවා ආය ගන්නවා ආයත් යනවා යනවා දැන් මේකෙන් නිදහසක් නැහැ හිතට විමුක්තියක් තියෙනවා නෑ දැන් මේක ගිහිල්ලා අවසානයේදී රහත් හිතෙන් සම්පූර්ණම මේක නැති කරලා නසා දාලා ඔන්න හිත නිදහස් වෙනවා ආය බයක් තියනවාද මේ ආය ගියතන ගැලේ කියන නෑ නේද හිතේ විමුක්තියක් නෙමෙයි. අන්න ඒක නිසා ඒ ඵල සමාධියට ඒ හිතට ඵලසිතට කියන මොකද්ද? මිදිච්ච හිතේවත් චේතු විමුක්තිය කියලා. තේරුණා? ඊළඟට ප්‍රඥාව. ප්‍රඥාවට කියනවා මිදුණු ප්‍රඥාව කියලා. මිදුණු ප්‍රඥාව කියලා බැලුවාම පස්සේ ඇයි ඒකට මිදුණු ප්‍රඥාවයි කියලා කියන්නේ? මිදිච්ච ප්‍රඥාව. පඤ්ඤා විමුක්තිය කියන්නේ ඔය අපි විදර්ශනා කරනවා අනිත්‍යයි කියනවා දුකයි අනාත්මයි ඔහොම මෙනෙහි කරනවා කවුරුවත් ඔබ සතුටින් කරනවා ඕනේ කමෙන් එහෙම මේ විදර්ශනාවක් අනේ කමන්නේ හොඳට මම නිකන් වාඩි වෙලා නිකන් අද වැඩක් කරන්නවත් නෑ මම නිකන් මේ ගෙදර එළියට යවන්න විදියකුත් නෑ කවුරුත් ඇත්තෙත් නෑ මම නිකන් ඔය සන්තෝෂයෙන් විදර්ශනා කරගෙන එහෙම කවුරුත් විදර්ශනා කරනවා නෑ මේ විදර්ශනා කරන්නේ මේ දුක්ඛ ස්කන්ධයෙන් මිදෙන්න වෙන කරන්න දෙයක් නැති නේද ඒකත් හරියට පේන්නේ නෑ ඊට පස්සේ එකක් මෙනෙහි කරනට අනිත් එක ඒක මෙනෙහි කරන කවදා දැන් දුක දුක්ඛ කියන්නේ දුක්ඛ සත්‍ය මොන සැපද? ඔබ සන්තෝෂයෙන් මෙනෙහි කරන්න පුළුවන්. කිසිම විශ්වාසයක් ඒක භයානකයි. භයානක රෞද්‍ර ඒකේට ඇලෙන තණ්හා. ඒක නිසා මේ සංස්කාර මෙනෙහි කිරීම කියන එක ඇවිල්ලා මහා මේ නොකර බැරි නිසා කරනවා. මෙදෙන්න බෑ. දැන් ওই රස්සාවල් කරනවා. ඔය දැන් රස්සාවල් කරනවා මේ උදේට නැගිටලා ඉතින් ඔය හොඳට ඇඳගෙන පරඳගෙන යන ඉතින් ගෙදර ඉඳ බැලින් දැන් එකක් නෙවෙයි නේද මට ආදර හරි පාළුයි ගිහිල්ලා ඔෆිස් එකේ ගිහිල්ලා වැඩක් කරක් කරනවා මේ මාසෙත් මම ඒගොල්ලන්ට වැඩ කරලා දෙනවා ඒකින්ද යනවද නැත්තම් මේ නොගියොත් එහෙම මේවා පවත්වා ගන්න බැරිද යනවා නොගියොත් පවත්වා ගන්න බැරිද ඒ ඉගෙන ගන්නවනේ නේද ඉගෙන ගන්නකොට අපි දන්නවා ඉගෙන ගත්තයින් පස්සේ යම්කිසි අධ්‍යාපනයක සුදුසුකමක් ඩිග්‍රියක් ක්වොලිෆිකේෂන්ස් හම්බ වෙනවා. හැබැයි ඉතින් ඉගෙන ගන්න යන අය එහෙම සාමේ හරි හොඳයි මම ඉගෙන ගන්න යන්නේ කියලා හරීම ප්‍රමෝදයෙන් ආසාවෙන් යනවා. එකක් තමයි ලකුණු කැපෙනින්ද යනවා අනිත් එක තමයි ගෙදරින් පණනින්ද යනවා අනිත් එක තමයි ඒකේ ගියයින් පස්සේ මේ ඈ ටිකක් අර තියෙනවනේ ළමයි අර කම්මැලි වෙන්නේ ඒක නවත්තන්න ටිකක් අර තියෙනවනේ අර මේ ඔය තියෙනවනේ මොනවද ඔය කියන්නේ ඩේලි ඔය තියෙනවනේ ඇක්ටිවිටිස් තියෙනවනේ නේද ආනි ඒවා ටිකක් හදලා තියෙනවා මීටිමක් මිත්‍රයන් එක්ක ඒකින්ද යනවා ඇරෙන්න ඉගෙන ගැනීමටම කියලා එහෙම සන්තෝෂයෙන් යන්නේ අපි උනත් එහෙම තමයි අපි උනත් එහෙම තමයි දැන් පටන් ගන්නකොට මේ පීරියඩ් එකක් ඉවර වෙලා තව පීරියඩ් එකක් පටන් ගන්න යනකොට මේ හරි පළවෙනි විනාඩි කීපෙ ඉතින් හරි අමාරුයි තවත් එකක් තියෙනවා මේ කරන්න කියලා. ඊට පස්සේ දෙවෙනි විනාඩි ටික විනාඩි 5ක් හරි 20ක් හරි තියෙනවා සන්තෝෂයෙන් තව විනාඩි 5න් ඉවරයි. තව විනාඩි දෙකකින් ඉවරයි. ඇයි ඉවර වෙනකොට කැමතියි. ඒ ස්කෝල් ඉගෙන ගන්නෙත් අපි ජීවත් වෙන්න මොකක්වත් ක්‍රමයක් නැති නිසා අපි ඒක සුදුසුකම් ලබනවා. ඒ නිසා මේ රස්සාවලට යෑම මේ ලෝකෙ මිනිසු කරන්නේ ඒක සන්තෝෂයෙන්ම එහෙම යක් නෙවෙයි අපි මොකක් හරි ජීවත් වෙන්න කරන්න ඕන නිසා කරන හැරෙන්න සතුටින්ම කරනවා නෙවෙයි. නිවාඩු කාලයට හරි සන්තෝෂයි. ඇයි මිනිස්සු සිකුරාකට වැඩි සතුටු වෙන්නේ? සංසාර දුකේ හේතුව ඒ ඒකේ තියෙනවා අපිව කරදරයකට තෙරපීමකට පත් කරන දෙයක් නේද? දැන් බලන්න සෙනසුරාදා ඒකද හරිම රිලීෆ් එකක නේද? දැන් ඒ වගේම තමයි අපි සිහියෙන් නුවණින් මෙනෙහි කරනවා සංස්කාර බලනවා දකිනවා මෙනෙහි කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන ඒවා මෙනෙහි කරා ප්‍රතිපදාවක් හැටියට මෙනෙහි කරාට ඒකත් දුකක් සංස්කාරයේ බැලීමත් දුකක්. සංස්කාරය මෙනෙහි කිරීමත් දුකක්. සංස්කාරයන් මෙනෙහි කරන සංස්කාර හම්බ වීමත් දුකක්. සංස්කාරයන් පැත්තට හිත හරවන එකත් දුකක්. ඒක සඳහා ඉඳගන්න එකත් දුකක්. ඒක කරගන්න කරගෙන යෑමත් දුකක්. බැරි වෙන එකත් දුකක්. හැමතැනම දුක. කිසිම දවසක විදර්ශනා භාවනාව කරයි කියලා එයා දුකින් ඒ දුක් කොටසින් අයින් වෙන්නේ නැහැ. දුකේම කාල්ගේ කාල්ගේ එහෙම කවලම් වෙයි කරකි කරකි කරකි තියෙනවා. සීයේ කියන එක ඇති වෙනවා ඕන්න යනවා ඩිංගක් පේනවා නැති වෙනවා ආය හොයාගෙන ඒක යන්න ඕනේ. ඉතින් ඊට පස්සේ හොයාගන්න බැරි වුණා බැරි නැති වුණා. ඉතින් ඒ තිබිච්ච මානසිකාරය ඔක්කොම හැංගිලා නිකන් ගියා ඊට පස්සේ ඉතින් Tamanට හොයාගන්නත් ආයෙත් එනවා ස්වාමීන් වහන්සේලාට මෙන්න මෙහෙම එකක් වුණා මෙතනදී මෙහෙම එකක් වුණා මෙහෙම හිටියා නැතුණා මොකද වුනේ. ඉතින් අර ඒවා රඳවා ගන්න මහන්සියක් ගන්න එපා. සිහිය අවදි කර ගන්න ඕනේ පවත් ගන්න. බලන්න තියෙන්නේ මා අන්තිම නරකද. කොච්චර වැඩිපුර උතුම් සිහියකින් වුණා. විදර්ශනා සිහියෙන් වුණා. දකින්ට ලැබෙන්නේ නරක දේවල්. කවුද අනිත්‍ය හොඳයි කියලා කියන්නේ? නේද? කවුද දුක හොඳයි කියන්නේ? කවුද අනාත්මය හොඳයි කියන්නේ? ඒවා මේ දුක් ගුණී තිබෙනා වූ ලක්ෂණ ඒවා අප්‍රියාවෙන් තමයි පාන. ඒකකින්ද තමයි යෝගි කලකිරෙන්නේ. දැන් දුකේ කලකිරෙනවා කියනවා. ඒ කලකිරෙන්නේ ඒක නිසා දැන් මේ හිතට සිහියට හරිය වැඩ. හරිය වැඩ. භාවනා මානසිකාවේ හරියම වැඩ තිහිට්ටුව අප්‍රියාව කඩාවැටීම කලකිරීම ඉතින් ඒව උඩ වැඩ වැඩි. දැන් ඔන්න ඔය කොහොම භාවනා කරගෙන යනකොට ඔය සම්මර්ෂණ ඥානෙ ගොඩ වුණාම ප්‍රත්‍ය ඔය දකින්න ඥානෙ ගොඩ වුණාම ධම්මට්ටි ඥානෙ ඉහළට ගියාම උද්‍යව්‍ය ඥානෙ පහළ කරගෙන භංග භය වස්පට්ඨාන ඥාන ටික පාස් කරගෙන ඉස්සරහට ආවිනව ඥාන හරහා යනකොට ඉතින් මේ සංඛාරයන්ගේ උපේක්ෂාව වීම සිද්ධ වෙනවා. හැබැයි ඒක උපේක්ෂා වුණාට දුකින් මිදෙලා නැහැ. දැන් මෙතනින් එහාට සංඛාර උපේක්ෂා ඥාන අවස්ථාවට විදර්ශනාව දියුණු වුණාම මෙයාගේ හිත තියෙනවා තව බරපතල වැඩ කොටස. ඒ තමයි සියුම්ම සියුම්ම සියුම් ඇති වෙන්නා වූ සංස්කාර ලක්ෂණ ඔය හාරවසවස මේ බලන්න. හරියට තියෙනවා නම් සංස්කාර ලක්ෂණයි සංස්කාරය කියලා කියන්නේ කුණු ගොඩයි ගඳයි කියලා. මොකද? කුණු ගොඩයි ගඳයි. කුණු ගොඩ අවසන ගඳ දැනෙනවා. කුණු ගොඩ අවසන ගඳ දැනෙනවා. සංස්කාර අවස අවස බලනවා සංස්කාර අවසන් අවසන්ට ලක්ෂණය කියලා. එහෙමනේ. ඉතින් මේ සංස්කාර එකත් එහෙමයි මේ සංස්කාරයන් ඇති වෙන ආකාරය එකක් මම කියලා දෙන්නම්. සංස්කාරවල තිබෙනා ලක්ෂණ බල බලා ඉන්නවා. කිසිම කෙනෙක් සන්තෝෂයෙන් බලන්නේ නැහැ අනිත්‍ය. කිසිම කෙනෙක් සංසෝ සන්තෝෂයෙන් බලන්නේ දුක. දැන් මේ හිතට වැඩ වැඩි ඉන්නේ. මෙහෙම බලාගෙන බලාගෙන බලාගෙන බලාගෙන ගිහිල්ලා ගිහිල්ලා සංස්කාරව තමයි මේකට පේන්නේ. අවසාන අවස්ථාවේදී මේ සංඛාර දිහා බලාගෙන බලාගෙන ඉඳලා ඉඳලා ඉඳලා අන්තිමට මේපා වෙලා ඒ බැලින්ද මිදිලා යන්තම් ඒ ප්‍රඥාව මිදිලා ගිහින් නිවන පැත්තට හැරෙනවා. අන්න ඵල සිතේ ප්‍රඥාව නිවනේ තියෙනවද අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙහෙ කරන්නේ? නෑ. අන්න හිතට නිදහසක් ආවා. ප්‍රඥාවට නිදහසක් ආවා. ප්‍රඥාවට නිදහසක් ආවේ මොකෙන්ද? සංස්කාර පැත්තේ ඉන්නකොට මෙනෙහි කරන්න ඕනේ. සංඛාර පැත්තේ ඉන්නකොට වැටීම මෙනෙහි කරන්න ඕනේ. හැදීම මෙනෙහි කරන්න ඕනේ. බය මෙනෙහි කරන්න ඕනේ. ලක්ෂණ මෙනෙහි කරන්න. හරි වැඩ වැඩි. දැන් ගොඩ වුණාට පස්සේ නිවනේ මෙනෙහි කරන්න හොවාක්වත් නැහැ. හරියම නිදහස් කරගෙන තියෙනවා. ප්‍රඥාවට වැඩ තියෙනද? ප්‍රඥාවට වැඩ නැහැ. ප්‍රඥාව නිදහස් වෙනවා. දැන් ප්‍රඥාව තියෙන්නේ අර දැන් හමු වෙච්ච නිවන පිළිබඳ රස විඳීමයි. නේද? දැන් එතකොට මේ ප්‍රඥාව මිලිච්ඡ ප්‍රඥාවක් නෙවෙයි. මිදුණා නේද? ඒ කියන්නේ හරි රිලීෆ් එකද වැඩ නැහැ නේද? දැන් රෙස්ටිං පීරියඩ් එක. අන්න ඒක නිසා අරිහත් ඵල අරිහත් ඵලයේ තිබෙනා වූ ප්‍රඥාව හඳුන්වනවා මේ රිලීස් වෙච්ච විශ්ලින් එහෙම නැත්නම් මේක මිදිච්ච ප්‍රඥාව. ඒක කියනවා විමුක්තියටපත් වෙච්ච ප්‍රඥාව. පඤ්ඤා විමුක්තිය. තේරුණාද මේක? ඒකෙ තිබෙනා වූ හිත හෙවත් එහෙම නැත්නම් සමාධි ගුණයට කියනවා මිදුණා වූ සිත හෙවත් චේතෝ විමුක්තිය. මෙන්න මේ චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි දෙක හරි වටිනවා රහත් ඵල සිතේ. මාර්ගයේ තියෙන රහත් ඵල සිතේ විශේෂය. අපිට තියෙන සාමාන්‍ය කොට බුදුන් වැඩුවාන් පස්සේ මෛත්‍රී වැඩියන් පස්සේ ආනාපාන සතිය වැඩියන් පස්සේ සමාධියක් එනවනේ. නේද? ඒක මේ ගත කරන පැයේ හොඳයි. ඊළඟට ඒකෙන් නැගිටලා ගිහිල්ලා ආ එනකොට ඒකට ආය වෙනම ඇප්ලිකේෂන් දාන්න ඕනේ නේද? ඒක අර තිබින් තිබුණා වගේ රැඳෙන්නේ සමහර වෙලාවට ගිහිල්ලා ආවන් පස්සේ ඔය සමහර රිපෝට් කරනවා නෙමෙයි. උදේ පහේ පහමාර හයමාර හොඳයි. පහේ ඉඳලා හත දක්වා භාවනා හොඳයි. ඊට පස්සේ අට දක් අටේ ඉඳලා නවයේ එක හොඳයි. ඊළඟ එක හොඳ නැහැ. ඊළඟට දෙකේ ඉඳලා තුන වෙනි එක හොඳයි. ඔහොම කියනවනේ. ඒ කියන්නේ ඉස්සලා තිබිච්ච සමාධිය පස්සේ කියන්නේ. නේද? ඒක නිසා සමාධිය මේක හරිය අමාරු රඳවන්න. සමාධිය සමාධිය එනවා ටිකක් ඉන්නවා යන හරියට මහන්සි වෙන්න. හැබැයි රහ පළසිතේ සමාධිය එහෙම අපෝ වෙලා කැඩිලා යන්නේ ඒක ස්ථාවර වෙච්ච සමාධිය. නිවනට පැත්තට හැරිච්ච එක නෙවෙයි. දැන් අපේ සමාධිය ඇවිල්ලා අරමුණ පැත්තට හරවගෙන තියෙන්නේ. ඒ කියන්නේ ලෞකික පැත් ලෞකික සංස්කාරات එක්ක මිශ්‍රය වෙච්ච අරමුණකටනේ අපි හරවගෙන දැන් අර ලෝකෝත්තර සමාධියේ තිබෙන්නේ නිවන නිස්කලංක සාන්ත ධර්මයකට හරවගෙන ඒක නිසා සංඛාර පැත්තට හරවගෙන තිබෙනා වූ සමාධියයි මේ නිවන පැත්තට හැරලා තියෙන සමාධියේ ආකාර දෙකක් තියෙනවා. මෛත්‍රී ඔව් හොඳයි. මෛත්‍රී හොඳ වුණාට සත්ව සංඥානේ තියෙන්නේ. නේද? දැන් පිළිගුණ හොඳයි. අනිත් ඒවා සාපේක්ෂව. ඒ වුණාට තියෙන්නේ සංඛාරය පැත්තකට දාන්නේ හරවන්නේ නිවනේ නෙමෙයි උපශාන්තයි පිළිගුණුත් නැහැ මොකක්වත් නැහැ. අන්න ඒක නිසා ඒ හිතේ තිබෙනා වූ සමාධි ගුණයට සිතේ නිදිච්ච ගුණයට කියනවා චේතෝ විමුක්තිය ප්‍රඥාවේ වැඩෙන කෙනාට කියනවා ප්‍රඥා විදිතේ කියලා. මේ කාරණේ තේරෙනවා. ඇයි උදේට මේ මිදිච්ච ප්‍රඥාවය කියන්නේ මිදිච්ච හිතයි මිදිච්ච හේතු සිතේ කියලා කියන්නේ? මෙන්න මේ දෙකයි කියන්නේ. මෙන්න මේ දෙක හොඳ එකක්ද නරක එකක්ද? ප්‍රඥා විමුක්තිය. හොඳ එකක්ද? නරක. හොඳම හොඳ එක. චේතෝ විමුක්තිය හොඳම හොඳ එක. මේක ඉන්නේ නෑ එකක්. මේක ඉන්නේ නෑ එකක්. දාන දුන්නාට එන්නේ නෑ. ශරීරාකාරම ඉන්නේ නැහැ. සමාධි භාවනාව වැඩිවලටම ඉන්නේ නැහැ. මේකට යන්න වැඩ පිළිවෙලක් තියෙනවා. ඒකේ එකක් තමයි ඉස්සර වෙලා කරේ මොකද්ද? භාවනාවක් කරලා සමත භාවනාවකින් අර ඇලීම රාගය විරාගී කරලා හොඳ නිස්කලංක මානසික පරිසරයක් හදාගත්ත කල්ැතුවම ඒක තමයි රහත් මාර්ගයේ දාවු කරගත්තේ. ඊළඟට අනිත් ක්‍රමය තමයි ප්‍රඥාව වැඩිම වශයෙන් විදර්ශනා කරනවා. සමහර වෙලාවට කෙනෙක් මෙහෙම කරනවා පොඩි සමාධියක් හදා ගන්නවා උපචාර අවස්ථාවක් වගේ. ඉතින් සාමාන්‍යයෙන් හිත දුවන්නේ විනාඩි 15ක් 20ක් විතර ඉතින් හිත දුවන්නේ නැතුව ඔය මේ ආනාපාන සතියේ ටිකක් කර හැලැප්පීමක් නැතුව ඔය ඉන්න තත්ත්වයකට වත් කරගන්න. ඒ කියන්නේ ධානය නෙවෙයි. ඉතින් විතක්ක ਵਿਚාර වීති සුඛ ඒකාග්‍රතාවදී ධර්ම ඒ තරම් බලවත්ම විදියට ධ්‍යාන මට්ටමේ වැඩිලා නැහැ. නමුත් තරමකට හොඳයි. ටිකක් ඉතින් ඉන්න පුළුවන්. ඒ වගේ උපචාර අවස්ථාවකටපත් වුණාම ඒ සමාධිය භාවිතා කරනවා විපස්සනාට. අද බොහෝ දෙනා එහෙම කරනවා. හේතුව ඇයි එහෙම කරන්නේ කියලා හිතන්න බලන්න. හේතුව මේ සමාධි හරි අමාරුයි රඳවන්න. සමාධි රඳවන්න අමාරුයි මේ විශේෂයෙන්ම මේ වෙස්ටර්න් එකේ සමහර පැතිවල මේ අමාරු ගතියක් තියෙනවායි කියලා කියනවා. හැබැයි මම නම් හැබැයි එකක් කියනවා මේ ලංකාවේ අමාරුයි කියලා. ලංකාවේ වැඩ වැඩි. සමාධි රඳවන්න හරි අමාරුයි. ආරණ්‍ය පුළුවන්. යෝගාසන වල ආරණ්‍ය වල පුළුවන්. ඒක ගමඩ පස්සේ තිබෙනවා මේ භික්ෂු ජීවිතේ වුණා මිනිස්සුත් හරියට මැරෙනවා ඒවට යන්නත් ඕනේ. ඊළඟට බාණ්ඩ පිරිතට යන්න ඕනේ. ඉතින් ගමේ මිනිස්සුන්ටත් ඉතින් එකක් ලැබුණා පස්සේ එකක් ඉතින් ඒවට යාගන්ට ගන්න ඕනේ. ඉතින් මේ නෑදෑයන්ගේ හමු වීම තියෙනවා. ඒකම ඉතින් මේ ගෙවල් ළඟින්ද මේ ළමයින්ගේ රණ්ඩු සරුවල් තියෙනවා. ඊළඟට ඉතින් අල්ලපු විතර එකත් ඉතින් පොඩ්ඩක් එහෙම මාර්ගයට අමාර්ගයට එකක් දෙකක් එහෙම ඇති වෙනවා. මේ කරදර කල්වා ගෑනේ හින්දා අර ඒක හරි අමාරු. දැන් මෙහි එකක් තියෙන මම පෞද්ගලික දෙකක් තමයි කවුරුත් වැඩකට රණ්ඩු වෙන්නේ දැකලා දෙනද? එයා වැටේ ඉස්සනා මෙහා පැත්ත දී කියලා පගලවෙන්නේ. එහෙම නෑ. දුරට නිකන් අර පටිගේ පාරවලට ගැටීමක් ඇති වෙන්න තියෙන පරිසරේ කොට පොඩ්ඩක් හරි. හැබැයි ඒක අනිත් පැත්තෙන් සමහර වෙලාවට තියෙන මහන්සි වැඩ කටයුතු කරන තැන් වලින් එමෙ වෙන්න පුළුවන්. හැබැයි සාමකාමී පරිසරේ ගොඩාක් තියෙනවා. සමාධියට හරි ඉඩ වැඩක් තියෙනවා. අනිත් පැත්තෙන් එකක් තමයි නගරයකට ගියයින් පස්සේ ලංකාවේ නගරයකට ගියයින් පස්සේ මේ එතනින් අයින් වෙන කොයි විදිහට කියලා නා ලංකාවේ නගරයට ගියන් පස්සේ අනේ කොයි විදිහට මේකෙන් යන්නේ කියලා ඔය පිළිගොඩු ගියාම ඊළඟට මරදාම දැන් දැනට ගියාන් පස්සේ ඒ තරමට මිනිස්සු, ශබ්ද, යාන, වාහන එහෙම තියෙනවනේ. මේ නගරෙට ගිහිල්ලා බලන්න. මිනිස්සු සමහර කාලවලට මම අහලා තියෙනවා ගිහිල්ලා මේ සුපර් මාකට් වල එහෙම ඉන්නවා කියලා ඒක එයාම දෙන්නේ තියෙනවා. ඒකේ ඉන්නේ එහෙම එකක් තියෙනවානේ. එහෙම කරා මෙහෙම කරා පොඩි වෙනසක් තියෙනවා. එනස එක එක පැත්තකට ගත්තම පස්සේ මේ ඔය ඒ වගේ තැන් කීපයක් කරන අනිත් පැත්තෙන් හරියම හොඳයි. හැබැයි ලංකාවේ ඔය නිදහස් පැති තියෙනවා ඔය විවේක සීනාසන ආරණ්‍යයේ ඒ වගේම ගම්බන සමහර තැන තියෙනවා හොඳයි අනිත් ඒවලට වැඩ කටයුතු වෙනවා මම මේ කියන්නේ කියනවා සමාධිය අන්න ඒ නිසා සමාධිය වැඩ කටයුතු වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න සමාධිය රඳවන්න ඒක කඩලා ඕකට මිනිස්සු බයයි මම කොච්චර මහන්සි ගත්තා සමාධිය රැඳෙන්නේ වැඩ වැඩි ඉන්න ඒ නිසා ඒගොල්ලෝ කවදා ඉතින් මේ ධ්‍යාන ලබාගෙන මේ විදර්ශනා කරන්නදී කියලා කල්ැතුවම බලක් දාගන්න. ඒ බයෙන් ඉඳලා ඒගොල්ලෝ සමදේට කියන සමතේ පොඩි ටිකක් ගිහින් උපචාර අවස්ථාවකටපත් වෙලා එතනට විදර්ශනා කරනවා. ඒ විදර්ශනා කිරීම හරි අමාරුවෙන් දුෂ්කරව තමයි කරගෙන යන්නේ. හේතුව අර හිතේ ලයිට් ගතිය අඩුයි උපචාර අවස්ථාවේ ඉඳන් පටන් ගන්නවා. සමාධියකට ගිහිල්ලා තරවුණයන් පස්සේ බැලීමේ ඒකාග්‍රතාවය හොඳට තියෙන නිසා ප්‍රඥාව වැඩ කරනවා සමාධිය වැඩි වුණා ප්‍රඥාව හොඳට වැඩ කරනවා සමාහිතෝනි යථාභූතම් පස්සදී කියන්නේ සමාහිත සාන්තර ගතිය හිතට ඒක ප්‍රඥාවට පහළ වෙන්න ඉඩකඩක් තියෙනවා අන්න ඒක තියෙනවා දැන් විදර්ශනා කිරීම තුළින් තමයි අර ප්‍රඥා විමුක්තිය ඇති වෙන්නේ ඊළඟට සමාධි භාවනා වලින්ම හරහා ගිහිල්ලා සමාධි තහවුරු වීම වශයෙන් තමයි චේතු විමුක්තිය පරිහත් මාර්ග ඵලයේදී මේ ඇති වෙන්නේ ලැබෙන්නේ. එතකොට සිත තහවුරු කිරීම වශයෙන් හිත නිදහස් වීම වශයෙන් චේතු විමුක්තිය කියන සමාධි ගුණය හදලා ප්‍රඥාව වැඩෙන තීවීම වශයෙන් මිදී ගිහින් දැයකට කියනවාට ප්‍රඥා විමුක්තිය. මේ තීරණය තේරෙනවා මම සාකච්ඡා තවත් මහාට කියනවා පස්සේ ආන්න. අපි කතා කරගෙන ගියේ මොකක්ද? ඉතින් ඒක තමයි ආනිසංස. ඒ වගේ සමාධියක්, ඒ වගේ හිතක්, ඒ වගේ ප්‍රඥාවක් තමයි ආනිසංස. මොකේ ආනිසංසද? අර සංඥා වැඩි පහක් තියෙනවා. සංඥා පහක් වඩනවා. ඒ සංඥා පහ වැඩුවෙන් පස්සේ අපිට ලැබෙන මේ ඕඩ් එක තමයි ආනිසංසය තමයි අන්න අර එකක් මොකක්ද? අනිච්ච සංඥාව වඩන්න ඕනේ. අනිච්ච සංඥාව වඩන්න ඕනේ. වඩලා වඩලා වඩලා ඊළඟට අනිත්‍ය කියන්නේ මොකක්ද? නිති නෑ කියන්නේ. මේ කිසිම දෙයක් නිති නෑ. මේ ලෝකය ලෝකයේ සංකල්ප හදලා තියෙනවා අනිත්‍ය යමක් වෙනස් වෙනවා නම් ඒක නිට්ටය නෑ අනිත්‍යයි ඒ අනිත්‍යයට සුභ සංකල්ප ආදලතියි. ඕක නිසා පර වෙනවා. දැන් යමක් වෙනස් වෙලා යනවා. ඒ වෙනස් වෙලා යන එකට හොඳ සංකල්පයක්, හොඳ අදහසක් කවදාවත් තියෙනවා. සරලව බලන්න උපන්දින. උපන්දිනේ කියලා කියන්නේ මිනිස්යාගේ අවුරුද්දක් ඉවරයි කියන එක. තව මරණයට ළඟයි කියන එක. එහෙමනේ ඇත්ත කප්පේ. හැබැයි ඒකට ඒක හිතුවොත් එහෙම මිනිස්සයා බය වෙනවනේ. ඒකින්ද ඒකට දානවා හොඳ සංකල්පයක්. උපාදී. පස්වෙනි උපාදී. දහවෙනි උපාදී. ඊට පස්සේ මෙහි තියෙන එකක් තමයි 13. 13ත් සාමාන්‍ය සලකනවා නේද? ඒකට ටීනේජර්ස් ලානේ වෙනවා කියනවා. ඊට පස්සේ 21 නේ. 10 නේ. 18 සලකන්නේ එතකොට ඒගොල්ලන්ට නිදහසක් තියෙන දෙමෝපියන් ඔන්න ඔය වගේ කිසිම කෙනෙක් දෙමෝපියන්ගෙන් මේ රටේ හැටියට නීති හැටියට නිදහස් වෙනවා මරණය නිදහස් වෙන්නේ එයා නිමේ තව අවුරුද්දකින් මරණය ළඟ ඒකනේ වෙලා තියෙන්නේ ඒවා හිතුවම් පස්සේ බය වෙන හින්දා තැති ගන්න හින්දා අපි ඒකට සුබ අවස්ථා සලකනවා 25 25th birthday. ඊට පස්සේ 50th anniversary වුණා මේ කියන්නේ. එනේ ඕම එක එක දාලා මල් ඉල්ලලා happy birthday කියලා වටේ ටීටි පොලේ ගහගෙන ඔය ඔය ටික එතකොට අනිත්‍ය සංඥාව එනවා හිතට. නෑ අනිත්‍ය සංඥාව වහන දේවල් ඕවෙන් අපි පිළිදේ. ඒ නිසා අනිත්‍ය සංඥාව ඉන්නේ. ඇත්තම තියෙන්නේ මොකද්ද? අනිත් පොළොවේට වාගෙන වාගෙන වාගෙන වාගෙන ගිහිල්ලා සුභ සංකල්ප ඒ අනිත්‍ය දේවල්ට කවාගෙන කවාගෙන කවාගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අවසානයේදී මැරෙනවා පස්සේ මෙන්න අරන් කරා අනෝබල ඉතින් කල්ලාතු හිතුවේ නේද ඒක තමයි ස්වභාවය ලෝකයේ ලෝකයට අපි බඳලා තියෙන මොනවා මේ දැන් අනිත්‍ය සංඥාව කියලා කියන්නේ ඔය හැම එකකින්ම අපිව රවට්ටලා වහලා තිබෙනවායි කියලා අර පියන් හැරලා බලනවා. ඔය වහලා තියෙන දේවල් තියෙන ටිකොලෙම හැරලා ඊට පස්සේ උපන් දිනෙම පොට්ටක් ඇරලා හැපි බර්ත්ඩේ ඒවා ටිකක් කේක් මේක ගලව දාන බලනවා. ඊළඟ පස්සේ කුඩ කුඩවල් කුටි කුටි අනිත්‍යදී. මේ ඒවා බලනවා. දැන් අනිත්‍ය සංඥාව නිරන්තරයෙන් තියෙනවා. ඉස්සර වෙලා තිබෙන අනිත්‍ය සංඥාව කාණ්ඩ කාණ්ඩ කාණ්ඩ කියන්නේ වස්තු වශයෙන් ගන්නවා කිවල් දොරවල් කැමරා බිඳුනා අම්මා අපරේ කියන්නේ කියලා ගියා ඒ වගේ ලොකු ලොකු දේවල් ඊට පස්සේ පොඩි පොඩි වස්තු කාල වශයෙන් ඒක කෙටි කර ගන්නවා වස්තු වශයෙන් පුංචි කර ගන්නවා එහෙම එහෙම ගිහිල්ලා අවසානයේදී චිත්තක්ෂණයට බස ගන්නවා ඒ කියන්නේ මම හැරෙනකොට මේක එකක් ඉවරයි ඇදිරි ඉවරයි ඊට පස්සේ ඉරියව්වල ඉරියව්වට බැලුවම පස්සේ ටිකක් ලොකුයි. දැන් බලන්න අර සක්මනක් තියෙනවා නේද? සක්මනේ අනිත්‍යයට යන කාර්ය බලන්න ලොකු එකේ ඉඳලා පොඩි එකට යනවා. දැන් අපි ඉස්සරලාම කරන්නේ සක්ම කරගෙන යනවා. එනවා යනවා එනවා. ඊට පස්සේ කියනවා පාදයේ ඔසවන පාදයේ ඉස්සර කියන්නේ දකුණ වම් දකුණ වම් දකුණ වම්. ඊට පස්සේ කරනවා වෙනසක් ඔසවනවා තබනවා. අර දකුණේ දකුණු පාදයේ ඉස්සරලාට යන්නේකටනේ ඔය දකුණ කියලා ගන්නේ. දකුණු පාද ඉස්සරහා එසෙව්වා ඉස්සරහට දැරුවා. ඒ ක්‍රියාවන්ති ඒ ක්‍රියාව දෙකට ගන්නවා. මම කොහොමද කරන්නේ දෙකට ගන්න? ඔසෝමි තමයි. දෙකට කරනවා. ඊට පස්සේ කෑලි දෙනවා. ඊට පස්සේ ඔසවනවා යවනවා තරනවා. දැන් ඒ පාද ඉස්සරහට ගෙනියන ක්‍රියාව තව කැඩුවා තුනකටනේ. ඔසවන ක්‍රියාව ඉස්සරහට ගෙනියන ක්‍රියාව පහතක් කියලා. පොඩි කැඩුවා. ඊට පස්සේ ඔසවන. ගෙන යනවා. පාත් කරනවා. තමයි. ඒක හතරට ගේනවා. නේද? ඊට පස්සේ ඔසවන ගෙන යනවා පාත් කරනවා. තබනවා. පද කරනවා. දැන් කියන්නේ. පහත හතරද? පාය ඔසවනවා, යවනවා, පාත් කරනවා, තබනවා, තද කරනවා. පහයි. තව වැඩි කරනවා. ඔහොම ගිහිල්ලා අවසානයේදී ඔසවන්න හිතෙනවා ඔසවන. පාද ඉදිරියට යවන්න හිතෙන යවන. පාත් කරන්න හිතෙන පාත් කරනවා. තබන්න හිතෙන තබනවා. පද කරන්න හිතෙන පද කරනවා. කීයේ ක්‍රියාව. දැන් ඊට පස්සේ මානසික ක්‍රියාවන් ඔය විදිහට පුංචි පුංචි පුංචි පුංචි පදාපදාගෙන. ඕක තමයි ඔය සක්මන් භාවනාවේදී කරන්නේ. මයින්ඩ් එකට එන්න බලන්න. ඊට පස්සේ කොහොම කඩා කඩා ගිහලා අවසානයේදී මේ පුංචි කුඩු රැලි වලට පත් කරලා වේගයෙන් ගලාගෙන යනා වූ චිත්ත ධාරාව වේගින් ගලාගෙන හැදීගෙන මැරීගෙන යනා වූ මේ රූප ස්වභාවය වේගින් බලන්න පටන් ගන්න. අන්න ඔය විදිහ තමයි මේ විපස්සනාව එහෙම නැත්නම් සංස්කාරයන්ගේ බැලීම අනිත්‍ය බැලීම පුරුදු කරන්නේ. මේක නිතර නිතර කරනකොට සහ වටපිටාවේ තියෙන දේවල් දිහා බලාගෙන ඉන්නකොට ලොකු වස්තු වල වෙනසක් පුංචි දේවල් වල වෙනසක් දිහා බලාගෙන ඉන්නකොට අනිත්‍ය හොඳට හිතට කැවෙනවා. අනිත්‍ය හොඳට හිතට කැවෙනවා. අනිත්‍ය සංඥාව හොඳට හිතින් තැම්පත් වෙනවා. ඒ වගේම මොකක් හරි දෙයක් වෙනකොට අනිත්‍ය සංඥාව වෙලා ඒ විච්ඡේදී කම. අනිත්‍යයි. එහෙම නේද? ආ මේක අනිත්‍යයි. කියලා හොම ඔකෝකට වෙනවා. දැන් බලන්නකො අර මේ හොඳ හිතක් තිබුණා නේ අර ලේඩිට කවුද මේ මල්ලිකාව? ජෙනරල් මේ සිය සේනාපතිතුමාගේ භාර්යාව සීහ සේනාපති කියලා කෙනෙක් කියන්නේ එයා ජෙනරල් කෙනෙක්. අහලා තියෙනවද? ලිච්ඡවීන්ගේ හිටියා සීහ සේනාපති කියලා. එයා මේ පොඩි අමනාපයක් කළා රටින් ගියා යන්නේ. කොසල් රාජධානියට. මේ සීහ සේනාපතිගේ එයාට කියන්නේ මේ මල්ලිකා. මල්ලිකාට දෙන්නේ කියලා. එක්කෙනෙක් තමයි අර කොසල් රජුගේ ඒ භාර්යාව රැජින අනිත් එක්කෙනා තමයි සියසේනාපති. ඉතින් එයා ඒ සියසේනාපති යුද්ධෙකට ගියා. මා යුද්ධෙට ගිහින් මැරුණා. එයාගේ පුතාලයි ඒ ස්පීරිසම මැරුණා හතර දෙනා. චරිසාන් වහන්සේට චරිසාන් වහන්සේ දෙදරට වඩාම දානයක් දෙන අවස්ථාවේදී සින්දෙලි ගියපු තාලා ඔක්කොම ටික ඝාතනය වුණායි කියලා නිවුස් එකක්. ඒක ඇවිල්ලා ආවට පස්සේ දාන වෙලාවනේ මැසේජ් එක ආවා. ඉතින් මේ පොඩි තුන් ගෑලක් වෙන්නේ නැති ඒක කියන හැටියට. ඉතින් මේ ඒක ඉනි ගන්න දැන් දාන දෙනවා. ඔයා හස්සේ මේ ඉතිරි ලක්කයක් අරගෙන ආවා කිරි වගේ අර වැඩ කරන එකේ. එයාගේ අතින් ඒක ඉතින් දෙල් වගේ නේ ඉතින් ලිස්සුවක්. ලිස්සරක් දඩස්තල වැටෙන හැමමත් කරනවා ගිහින් හේන. එහෙමත් වෙනවනේ නේද? හොදි ඒ වාගේ හැලෙන්නේ. ඉතින් මේ ළමයා ඇති මේ කරලා බිඳලා වැටෙනවා. ඉතින් ඒ වෙලාව සරිත් සාන්හන්සේ හිතුවා මේ අනිතරාක් වෙන්න පුළුවන් විශේෂ දානීය අවස්ථාවක් නිසා නමුත් හිත හදන්න ඕනේ කියලා මම හිතුවා මේ මාලිකාවේ හිතන්න කැඩෙන දේවල් කැඩෙනවා බින්දෙන දේවල් බින්දෙනවා කියලා. ඊට පස්සේ ඒ මාලිකා කියන ස්වාමීන් වහන්සේ කිරි කට්ටිය මොකද්ද? මෙන්න මේ ජීවමත් තියෙනවා මේකේ මගේ මහත්යයි පුතාලා ඔක්කොම කියලා මැරලා ඉන්නවා. ඉතින් ඒ තරම් හිතක් හයියෙන් බලන්න නේද? ඒ තරම් හිතක් තිබුණා. ඒ කියන්නේ එහෙම සිද්ධියක් සිදු වෙනවා කියලා හිතේ පිළිගැනීම තියෙනවා. අනිත්‍යයට අනිත්‍ය බැලීමේ තරම් විදියක්. අනිත්‍යත්‍ය බාර ගැනීම, අනිත්‍යත්‍ය පිළිගැනීම. ඒක නිසා ලෝකේ තියෙන දේවල් හැම දෙයක්ම අනිත්‍ය වෙන බව හැඟීමෙන් මෙනෙහි කිරීමෙන් රූපයක්ද ඊට පස්සේ රූපය වේදනාව සංඥා සංඛාර විඤ්ඤාණ පහේම බලන්න ලෝකේ මේ ලෝකයේ මේක කියන්න ඕනේ මම අත්දකින මේ දෙයක් මම දන්නේ ඉන්දියන් පවුලක් එයාට සිංහල බෑ මේක රෙකෝඩ් වෙනවා එයාට සිංහල බැරි නිසා මේක යහුවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේවා ඉන්ටර්නෙට් එකේ දානවා එයා එයා හොඳ හොඳ පවුලක් ඒ මහත්තයයි දරුවෙක් ඉන්නවා ඒ නෝනා ඒගොල්ලන් හොඳ සල්ලි විභාගේ යහපත් තියෙනවා ඉස්සර මට ආරාධනා කරලා දාන දෙනවා මේ උපස්ථාන කරනවා සමහරට භාවනාවට පටන් වලට එනවා ඔහොම ඉන්නවා නිතරම නෙවෙයි ටිකක් ඒ වගේ ආගමික පරිසරයක නමුත් මෙයා මේ දැන් ටික කාලෙකින් ඉන්නේ ඉතින් එයා ටිකක් හැඩ මිනිසෙක් ඒකාන්තාව ඉතින් දැන් හැබැයි ඉස්සර ආවා දැන් අවුරුදු 10ක් විතර ඉන්නේ බැලුවන් පස්සේ මේ මනුස්සයා වයසට යනකොට රූප වෙනස් වෙනවනේ. ඒ රූපය පෙනෙන්න හැදෙන්නේ. ඔන්න වෙලා තියෙනවා. ඒ වෙනස් වෙච්ච රූපය ලෝකයට පේනවට අහන්නේ. වේදනාව අහඟ ගන්න පුළුවන්. ඒක හිතෙන්නේ. සංඥාව අහඟ ගන්න පුළුවන්. ඒක හිතෙන්නේ. සංස්කාර හිත ඒවා ඉතින් පේන්නේ නැහැ. රූපෙ පේනවා. නේද? ඒවා බයයි අපි කලකිරි. අනේ වයසට ගිහිල්ලා නේද මේ නෝනා කියලා කියයිවත් කියන බය. නේද? ඇයි එයාට ඒ දුක ආවේ? එයා දන්නේ නැහැ. හැබැයි ටෙලිෆෝන් එකෙන් කතා කරනවා. ටෙලිෆෝන් එකෙන් කතා කරනවා දුක දැප අහනවා ස්වාමීන් මේ කොහොමද කියලා අහනවා මන්දිජි. කොහොමද හැපෙන් ඉන්නවද? අර එන්නේ අහනවා. ඉතින් ඊට පස්සේ මම කියන එක බලන්න මාත් දෙකෙන් නෑ නෑ. ඇයි? එතකොට අර යා පරණ යාළුවෝ ටිකක් තියෙන ඒවලම පේනවා. මේ එයා ඇයි ඒ එන්නේ නැති බය ආයි? ඇයි ඒ දුක? අනිත්‍ය නිසා. එයාගේ ශරීරය වෙනස් වෙච්ච නිසා. එයා විකෘතිපත් වෙච්ච නිසා. නේද? ආනේ කියනවා මොකද්ද? අනිත්‍ය දුක වෙනවා. අනිත්‍ය දුකක් තියෙනවා. එහෙමක් තියෙනවා. තවත් තියෙනවා අපි සිංහල දොස්තර මහත්තයෙක්. මේක අලුත් නම් යා. තමගේ හඳ හිතවද? නගරේ කියන්නේ. ඒක උට අහන්න. එයාට හිතට වේදනාවක් කි. ඈ? නෑ. මේ ඒ ඒ දොස්තර මහත්තයා හැම වෙලාවෙම හැම වෙලාවම අවුරුදු කීපයක් අඩුවෙන් කියන්නේ. අවුරුදු කීපයක් අඩුවෙන් කියන්නේ. යාගේ પાස්පෝර්ට් එක මම ගන්න પાස්පෝර්ට් එකේ අවුරුදු પાස්පෝර්ට් එක මම දැකලා තියෙන પાස්පෝර්ට් එකේ තියෙන අවුරුදු ගන්න නම් තේ කියන්නේ මට කියන්නේ අවුරුදු හතරක් විතරයි. ඊට පස්සේ හැම වෙලාවෙම මේකක් එකක් දාන්න. හැම වෙලෙම හරි දුකකින් ඉන්නේ යාගේ වයස උරුවන් තරම් මේ හංගගෙන වගේ. මාත් දුකක්. ඇයි මේ දුක ආවේ? ඇයි යන්නේ? අනිත්‍යත්වය නිසා. එයාට අනිත්‍ය රකින්න බෑ. අනිත්‍ය රකගන්න බෑ. අනිත්‍ය කන්ට්‍රෝල් එකේ තියාගන්න බෑ. අනිත්‍ය වෙන එක වෙනස් නොවි තියාගන්න බෑ. ඒක නිසා ඒ හින්දා මනස දුරපත් කරයි. දුකෙන් පීඩාවෙන් ඕක ඉන්නවා. සමහර වෙලාවට මේ මිනිසුත් ඉන්නවා එක්කෙනෙකුට කැන්සර් එකක් ඇතිවෙනවා. අපි ඒ ගාන එයාමා ඒක කිවර කවන්න මේක වැරදියා නෑ එයා ඒත් හොඳ ලස්සන කාන්තාවක් හොඳ ධර්මවත් කවුරු කැන්සර් එකක් හදනවා ශාරීරියේ ඉස්සරහ තිබිච්ච ලස්සන පෑපා ශරීරේ නිකන් කෝටුවටම ගියා විකෘති වුණා තවතක් මම කිව්වා මම එන්න පිළිත්තියක් කියන්නේ අම්මට කිව්වා නෑ ඕනේ කිව්වා. මම පිට කියන කොච්චර වරනේ ඉස්සර දාන දීපු අය පිට කියාගෙන ගියා. මොකද මේ කියන්නේ? පස්සේ කිව්වා නෑ ඕනේ කැමති නෑ කියලා. ඇයි? එයා කැමති නෑ එයා දිහා බැලුවාන් පස්සේ අනිත් අය අප්‍රිය කරලා එයා දුකකින් ඉන්නේ. අනිත් අයට පෙනේ. මේ මගේ ශරීරෙ පෙනේ. අනිත් අය දකි. ඇයි ඒ දුක? අනිත්‍ය නිසා. නේද? ඔය විදිහට තමයි අනිත්‍ය දුක්ඛ සංඥා. අනිත්‍ය නිසා ඔය මම කර්ම දීපය කිව්වේ. ගොඩ තියෙනවා. අනිත්‍ය දුක්ඛ සංඥා. අනිත්‍ය වෙනවා නම් දෙයක් ඒක හැම වෙලාවෙම දුකට හේතු වෙනවා. ඔය අපේ පාරිවිතික වටපිටාවක් ගන්න. උඩට වඩා ගොඩ තියෙනවා. දුකක් ඇති වෙන්නේ හැම වෙලාවෙම අනිත්‍ය නිසායි. නේද? ඒ නිසා හැම වෙලෙම මේ දුක අනිත්‍ය නිසා ඇති වෙන දුක පිළිබඳව මෙනෙහි කිරීම සංඥා පැවැත්වීම ඒක කියනවා අනිත්‍ය දුක සංඥා. ඒක ගොඩක් ගොඩක් ඔය සිද්ධ වෙනවා මේ මේ සමාධිය වැඩුණාන් පස්සේ දුක් වෙනවා අනේ ස්වාමීන් වහන්සේ මේ මට හොඳට සමාධිය තිබුණේ නෑ හරි වැඩ මහන්සි ගත්තා මහන්සි ගත්තා ඉන්නේ ඇයි සමාධිය නැති වුනේ සමාධිය කියන එකත් අනිත්‍ය කියලා සමාධිය කියන එක අනිත්‍ය කියලා ඉතින් නැති වෙලා ගියේ හින්දා ඒකින් නැති හින්දා මොකද වෙන්නේ දුක අනිත්‍ය දුක සංඥා ඊමගේ ඊටත් වඩා ගැඹුරින් මේ අනිත්‍යයේ ස්වභාවය තිබෙනා වූ දුක උත්තර මෙනෙහි කරන්න ඕන. ආන්න ඒ නිසා ඒ නිසා පේනවා දුක්ඛේ අනන්ත දුක ඇති වුණාම දුකක් තියෙනවා නම් කෝ එතන ආත්මයක් කියන්නේ ආත්මය කියලා කියන එක වෙනස් නොවි වෙනස් නොවන සදාකාලික ඒකාකාරීව යම් කිසි ස්වરૂපයකින් පවතිනා වූ දෙයක් කියලා තමයි ආත්මය බාර ගන්න පිළිගන්න අය ඔක්කොම කියලා කියන්නේ. ඒ කිසිම කෙනෙක් ආත්මය දැකලක් නැහැ. අල්ලලක් නැහැ. තියෙන දැනගන්නෙත් නැහැ. හැබැයි යම්කිසි හෝඩුවා ඇඩ්‍රස් තියෙනවා. සමහර අය කියනවා ආත්මය රූපේ තියෙනවා කියලා. රූපේ තියෙනවා කියලා දැකලා නෙවෙයි. ඒ දෘෂ්ටියක් හදා. සමහර රූපේ ඇතුලේ තියෙනවා කියලා සමහර රූපේ පිට කියලා දෙනවා. සමහර රූපේ නෙවෙයි රූපේ ආශ්‍රය කරගෙන ඉන්නවා කියලා අපි දවල්ට කීවේ දෘෂ්ටි අර 20ක් හැදෙන්නේ. ඒ විදිහට සමහර වේදනාවේ තියෙනවා කියලා ඉතින් ආත්ම සංඥා උපතියාවේ තියෙනවා. දැන් මේ ආත්මයක් තියෙනවා නම් ඒක තියෙන්න බෑ. නේද? ආන්න ඒ විදිහට මෙනෙහි කරන දුක්ඛ දුකක් යම් කිසි තැනක තියෙනවා නම් කවදාකවත් ආත්මයක් හිතින්ද බෑ. ස්ථාවර දෙයක්, සදාකාලික දෙයක්, නොවිනාශ පවතිනා වූ දෙයක් තියෙන්න බෑ කියලා ඒ අනුසාරයෙන් තේරුම් ගන්නවා දුක්ඛේ අනාත්ම සංඥා. මේක තේරෙනවා. දැන් සංඥා පහක් කියවනේ වඩන්නේ කියන්නේ. ගිරිමානන්ද සූත්‍රයේ සංඥා 10ක් දෙනවා. විමුක්ති බල සූත්‍ර දෙකක් තියෙනවා. ඒ පංච නිපාතේ තවත් තැන්වල තියෙනවා මේ කරුණ ධර්ම එක්කාසු කරපු සූත්‍ර දේශනාවල්. ඊළඟට දැන් මෙතනදී වෙන්නේ පහ. එකක් තමයි අනිත්‍ය, අනිත් එක තමයි ඇති දුක් සංඥාව, අනිත් එක තමයි දුක නිසා ඇතිවන අනාත්ම සංඥාව, අනිත් එක පහන සංඥා සහ විරාග සංඥා. දැන් ඊළඟට තියෙනවා. දැන් ඔය සංඥාව තියෙන කොට විදර්ශනාවේදී තියෙන්නේ විදර්ශනාවේ ඔය සංඥාවල් තියෙනකොට කිසිම අවස්ථාවකදී ඇතිවෙන්නා වූ මානසිකාර සංකල්ප චිත්ත රූප ඒ වගේම වේදනාවල් සැප හෝ දුක් කිසිම දෙයක් ඇති වෙච්ච තැන ඒක මේ ඒකට තියෙයි කියලා ඉන්නවා කියලා බාර ගැනීමටවත් හිත පෙළඹෙන්නේ නැහැ. අපි භාවනා කරගෙන යනකොට ඒක බයක් තියෙනවා. බයක් තියෙනවා සැප වේදනාවක් ආවොත් රඳවා ගන්නට මහන්සි ගන්නවා. දුක් වේදනාවක් ආවොත් එහෙම යන්නේ නැති ඇයි කියලා දුක වෙනවා. තියෙනවනේ. අනේ මේක නෑ යන්නේ නැති ඇයි යන්නේ නැති ඇයි යන්නේ නැති ඇයි කියලා දුක් වෙන හේතුව ඒ දුක් වේදනාව ඊතාවරයි තියෙනවා කියන හිතේ පිළිගැනීම හින්දා තමයි දුක එන්නේ. නේද? ඒක ආකාරයි. අනිත් එක තමයි සැප වේදනාවක් ආවොත් එහෙම කොහොම හරි මොන ක්‍රමයකින් හරි ඉරියව් පොඩක් වෙනස් කරලා හරි තියා මොකක් හරි මානසිකාරයකින් පවත් ගන්නට උත්සාහ කරන හැබැයි ඒක ගන්න. ගන්න ගිය ගමම අනේ ඇන්නේ නැති වුණා කියලා මේ හරියට දුක. ඒ අනිත්‍ය නිසා ඇති වෙනා දුක. ඒක නිසා ඔය අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය බලනවා වගේම අනිත්‍යය තමයි පහන සංඥාව කියන්නේ. පහන සංඥාව අපි දවල් ටිකක් කිව්වා. පහන සංඥාව කියන එක ඒක මොකක් වගේද? පහන සංඥාව හරියට හොරු එන්නේ කලවරේ හොරු එන්නේ කලවරේ බොහෝ හොරු එන්නේ කලවරේ දැන් එළිය වැටිච්ච ගමන්ම හොරාට එනවට බෑ එයා ඊට පස්සේ වෙන මොකක් හරි කතාවක් තමයි කියන්නේ අපි ආලා තියෙන ශ්‍රී සිංහල කියවණක් තියෙනවා දැක්කොත් තොරා එහෙම කියනෝ නේද? පදයක් තියෙනද මහත්යන්නේ? යමක් දැක්කොත් දැක්කොත් තොරකම් කරනවා නෑ නොදැක්කොත් තොරකම් කරනවා දැක්කොත් අහුනොත් එහෙම ඒක මොකක් හරි මේ ඔව් මොකක් හරි ඒකට වාක්‍යයක් දානවා එහෙම එකක් තියෙනවා මොනවද මේ ගීතයකුත් තියෙනවා නේද? හරක් කරක් කර. අන්න කිතුල් කිතුල් කිතුල්. ඔව් කිතුල්. එහෙම තියෙනවා නේ. ඒක එහෙම එකක් තියෙනවා. යම් කිසි වෙලාවක ඔය එන සිතුවිලි තියෙනවා කාම සිතුවිලි, රාග සිතුවිලි, කාමච්ඡන්දේ ඇලීම් බැඳීම් ඔය සිතුවිලි හිතට එනවා පින්තූර හදාගෙන ඉන්නවා. මනසේ ලස්සන පින්තූර හදාගෙන ඒවා විසිතුරු කරගෙන එන්නේ. ගැටීම් සාගත දේවල් අපිව මාන්නෙන් උරුප්පාගෙන එන්නේ. ඊළඟට විහිංසාවක හිතේ අදහස් සංකල්ප අපේ හිතට නිකන් මේ ජයග්‍රහණය අත්පත් කරගෙන අත්පත් කරන දේ වික්ටරි ගතිය තමයි. මේවා ඇවිල්ලා අපිව එක්තරා විදියකට ගටනවා එක්තරා විදියකට සංසාර ඒ සිතුවිලි එනකොටම ඒ පින්තූර එනකොටම අර සෙන්සර් ලයිට් එක දැනෙනවා වගේ ඒක දැකපු ගමන් ඒ හිමි අපි ආනේ විදිහට පහන සංඥාව කියලා කියන්නේ කිසිම දෙයක් බාර ගන්න නැතුව පවත්තන්ට හිතේ අනිෂ්ඨාන තියෙන්න ඕනේ. ඒක පහන සංඥාව වල තැන තියෙන්නේ මොකද්ද? උප්පන්න කාම විතක්කම් තියෙනවා ක්‍රියාපද දාලා නාහි වාසීති පජාති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවංගායිති කියලා ක්‍රියාපද පහක් දාලා තියෙනවා. සමාන වා සමාන වාචී ක්‍රියාපද පහක් දාලා තියෙනවා. මොකද්ද? උප්පන්න කාම විතක්කම්. කාම විතරකයක්, කාම අදහසක්, කාම සංකල්පයක් මොකක් හරි දෙයක් වුණා මතුවලා එනවා. ආපු ගමන් කරන්නේ මොකද්ද? නාදි වාසීති එක මුලට කියනවා. නාදිවාසීති කියලා කියන්නේ අදිවාසීති. බාරගන්නේ නැහැ. ඒක පිළිගන්නේ නැහැ. අදිවාසීති දැන් ඔය කියන්නේ අපි මේ ගාතාවක් තියෙනවානේ මේ හැමදාම කියන්නේ අදිවාසීති උනෝ භන්තේ භෝජනම් පරිකප්පිතා නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මේ පිළිගන්නලා තියෙන භෝජන පිළිගන්නාසේක්වා අදිවාසීතු පිළිගන්නාසේක්වා, ඉවසනසේක්වා, බාරගන්නසේක්වා කියලා මේ කියන්නේ. ඔය වගේම අදිවාසනය කියලා කියන්නේ බාර ගන්නවා, පිළිගන්නවා, ලා කරගන්නවා. ඉතින් කාමෝත්තරකේ එනකොටම න අදිවාසීති. බාර ගන්නෙ නැහැ. දොර අරින්නේ නැහැ. හලෝ කියන්නේ නැහැ. න අදිවාසීති පජාති කියන්නේ ජාති කියලා කියන්නේ අයින් කරනවා. ඒක අර හරක් කියලා වන්නා වගේ ජා හරි කියන්නේ හරක් හරක් කොටක් තියෙනව නේද මේ මම දැන් පාලි භාෂාවෙන් ලංකාවට හරක් කියලා නේද මේ ආවේ කියලා ජහ ජහ කියලා නේද ජහති පදහති අයින් කරනවා ඉවත් කරනවා එළවනවා අදී නාදිවාසී පදහති විනෝදී කියලා කියන්නේ තුරන් කරනවා ඉවත් කරනවා සමාන විනෝදයේදී ව්‍යාන්ති කරුණේ කියලා කියන්නේ නැතිවීමට පත් කරනවා අනභවං ගලේ කියලා කියන්නේ හිමීට නොපෙනී යන தත්යේටම අතහැරලා අනභාව අභාවයටපත් කරනවා. ඔන්න ඔය වැඩේ එන එන හැම එකම කරන්න. එන සිතුවිල්ලක් තිබෙනවාද කාම සිතුවිල්ල, ව්‍යාපාද සිතුවිල්ල. දැන් මේ විදර්ශනා කිරීමේදී මේ සමහර වෙලාවල් තියෙනවා සිතුවිලි එනවා කියන්නේ උද්දච්චය නිකන් මේ උද්දච්චය ඇදිලා අර තියෙනවනේ මේ වතුර උණු කරනවා කේතරේ වතුර උණු කරනකොට අර එනවා නේද බබල්ස් එනවා නේද? ඒ වගේ එන්න පටන් ගන්නවා එනවා එනවා එනවා එනවා මේක නතර නොවි එනවා මෙනෙහි කරනවා මෙනෙහි කරනවා මෙනෙහි කරන හිතක් මෙනෙහි කරනවා සමහරව මෙනෙහි කර ගන්න බැරුව ඇඬෙන අවස්ථාවට යනවා. ඒ තරමට එනවා. ඉතින් මොනවා ආවත් මේ සිතුවිල්ල කාම සිතුවිල්ල ව්‍යාපාද සිතුවිල්ල රාග සිතුවිල්ල පටිඝ සිතුවිල්ල එන එක බල ගන්නෑ. ඔය සිතුවිලි වල තියෙනවා මේ ගතිය මොකක් හරි සිතුවිල්ලක් ආවන් පස්සේ ඒ සිතුවිල්ල ආ මොකක්ද ඒ කියලා පොට්ටක් හිතනවා නේද? ඒ හිත මුලින්කට ගිහිල්ලා හිතේ පළවදියන්නවා. එහෙමක් තියෙනවා. සමහර මිනිස්සු ඉන්නවා ගෙදරට ආවන් පස්සේ ආ හලෝ කියලා ඉඳගන්න කියන්න ඕනේ එයා කියලා ඕල්රෙඩි ඉඳගෙන ඉවරයි. එයා ඊට පස්සේ බලන්නේ තේරෙන්නේ නැහැ. එහෙම මිනිස්සු ඉන්නවනේ. සිතුවිලිත් ඔය වගේ. කාම සිතුවිලි, ව්‍යාපාර සිතුවිලි, විහිංසා සිතුවිලි ජන්තම් බුරුලක් දීපු ගම අපි හිතට ඒක නිසා පිළිගන්න එපා පිළිගන්න එපා හරියට නෝට් කරන්න අයින් කරන්න අයින් කරන්න අයින් කරන්න එනේන එක එනේන එක අයින් කරන්න ආනි මේ වැඩේ හිත දිහා බලන්න කරන්න පුළුවන්. ඒකට කියනවා මොකද්ද? පාන සංඥා. හැම වෙලෙම අයින් කරන්න. හැම වෙලෙම අයින් කරන්නටම තමයි ස්විච් ඕන් කරන්න තියෙන්නේ. මානසිකාරය ඕන් කරලා තියෙන්නේ. මානසිකාරයේ සිහිය නුවණ ඕන් කරලා තිබෙන්නේම ඒ අයින් කරන්න. ඒ අයින් කිරීම කියනවා මොකද්ද? පාන සංඥාව කියන්නේ. පාන සංඥා. ඔක මේ විසුද්ධි මාර්ගයේ තියෙනවා මෙහෙම යම්කිසි දෙයක් කරන්න පටන් ගන්න තද විමුක්තතාවය කියන්නේ සංඥාව තියෙන්න ඕනේ. ඒකට නැමිච්ච හිතක් තියෙන්න ඕනේ. දැන් අද අපි හිතාගත්තොත් එහෙම මම පහන සංඥාව අද බලන්න. එනේ සිතුවිලි ඔක්කොම මම අද තුරන් කරනවා. ඒකෙන්ද තුරන් කිරීමට මම මේ මානසික කාර්යය එහෙම හිතාගෙන ඉන්නකොට මේ එහෙම තදින් හිතාගෙන ඉන්නකොට එනේන මිනිස්යා වුණා ටෙලිකොම් කෝල් එක වුණා මම අතාරින්න කියලා ගණන් ගන්න නැතුව එහෙම එකක් අපේ මනසේ හැදෙනවා. සංඥාව ඒ හැඟීම නිතර තියෙන්න ඕනේ. පාන සංඥා. අනිත්‍ය සංඥාව, අනිත්‍ය දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව, පාන සංඥා. විරාග සංඥා කියන්නේ විරාගනේ පස්වෙනි විරාගය. ඒ කියන්නේ කිසිම දෙයක එන කිසිම මේක ඇලෙන්නේ නැහැ. මේක ඇලෙන්නේ නැහැ. මේක ඇලෙන්නේ නැහැ. මේක හැම වෙලෙම ඇලෙන්න හොඳ නෑ කියන එක හිතට හිත උඩට කියලා කිසිම දෙයක ඇලෙන්න හොඳ නෑ. يعني හරි පරිස්සමෙන් ඉන්න ඕනේ මේ දෙයට ඇලෙයි, මේ දෙයට ඇලෙයි, මේ දෙයට ඇලෙයි. ඇලෙන්න හොඳ නෑ කොහොමද? මේකෙන් හොඳ නෑ, මේක හොඳ නෑ. ඇලුනොත් දුක. ඇලුනොත් දුක. මේ සමහර වෙලාවට මරණ ගෙවල් වලට යනකොට ඉස්සර මේ ඔය මරණ ගෙවල් වල තියෙනවා මේ කතා ස්වරූපයක්. ඒක අපේ වික්ෂු සමාජයේ තිබුණා. තවත් තියෙනවා මලගෙදරට ගියොත් එහෙම දැන් ඒ මිනිස්සු දුකටපත් වෙලා ඉන්නේ. ඒ දුකටපත් වුණාම පස්සේ දුක නැති වෙන්න බණ කියන්නේ වායි. සමහර බණ තියෙන ඒවා කියනකොට නැති දුක එනවා. එහෙමවත් තියෙනවා. අපේ ශානන්දලා කියන ඔහු කියන්නේ පාකේ. ඒ කියන්නේ සමහරට එහෙම මිනිස්සුන්ට ඇඬෙන්න බණක් කියුවේ නැත්නම් එහෙම ඒක බලන්න බණක් ඇටියට බාර ගන්න නැති තත්ත්වයට මිනිස්සු පුරුදු කරලා. ඒක එකත් ඒ මිනිස්සු කියන්නේ බණ ටිකෙම පොඩ්ඩක් ඇඬෙන්න තියෙනවා කියලා. මේවා සාමාන්‍ය තියෙන දේවල්. ලෝකේ තියෙන දේවල්. මේ අපේ ලංකාවේ තියෙන දේවල්. දැන් ඒ ශෝකේ නැති වෙන්න එපා. දැන් ඒක නිසා සමහර අවස්ථාවලදී මේ අපිට ටික කනගාටු වෙනවා. දැන් මේ කියන කතාවවල අනේ මේකින් එක එක මේ කියන කාලාට මිනිසුකේ මුහුණ තියාගලුවා පස්සේ ඉතින් ඒකින්ද සමහරලාට මේ කිසිම දෙයක් ගන්න බෑ ඕනෙම කතා විතරයි ඕනෙම කතා විතර බාන්තර ඕක ඒකට අර හැම වෙලෙම ඕක අරන්න දෙයක් නෙමෙයි ඕක අරන්න දෙයක් නෙමෙයි කියලා හැම වෙලෙම හිතට කිය කියා යනවා අර කාරණේ විතර පාර ගන්න. එතකොට නිකන් අර ශෝකී ඉන එක වළක්ව ගන්න පුළුවන්. ඒක නිකන් සරල උදාහරණයක් වෙයි. ඒ වගේ හැම වෙලාවෙම යම් කිසි සිතුවිල්ලක් එනකොට මේකට ඇලෙන්න හොඳ නැහැ. මේක හොඳ නැහැ. මේක දැන් සමහරවිට අපි වටපිටාව ඇවිදින්න යනවා. ලස්සන පාක් තියෙනවා. ඊට පස්සේ කඩකොලවල් තියෙනවා. ගොඩ නැගිලි තියෙනවා. මිනිස්සු ඇදගෙන පරදගෙන ඉන්නවා. ඒ වගේම කඩසාපු පාරවල් හොඳ ලස්සන හදලා තියෙනවා. ඉතින් මිනිස්සුන්ට ඇලෙනවා. අපි හැම වෙලේම ස්විච් ඔන් කරගෙන ඉන්න ඕනේ. මේක ඉතින් මිනිසුන් පහසු සඳහා ඇතුලේ හදලා තියෙන ඇලෙන දෙයක් නෑ. ඇලෙන දෙයක් නෑ. ආනේ විදිහට හැම වෙලේම හිතට කියන්න ඕනේ ඇලෙන දෙයක් නෑ, ඇලෙන දෙයක් නෑ, ඇලෙන දෙයක් නෑ. මේක ඇලෙන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. මේක වෙනස් වෙනවා. අන්න ඒක හැම වෙලෙම රිපීට් කරන ඒ සංඥාව ගොඩට දාන්න ඕනේ. උඩට දාන්න ඕනේ. අන්න ඒ විදිහට පවත්නකොට ඇලීම කියන එක නැති වෙනවා. එතකොට සංඥා කීයක් තියෙනවද? අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව, පහන සංඥාව සහ විරාග සංඥා. විරාගී හිත. ඇලෙන්න හොඳ නැහැ. මේක නැතර දෙයක්. ආනේ පිට පවත්නකොට අපේ හිත ওই සංඥාවෙන් තර ඔය සංඥාව දිගට දිගට දිගට දිගට වැඩි මේ ආනිසංසය මොකක්ද? අර කියපු චේතෝ විමුතිය සහ ප්‍රඥා විමුතිය. තේරුණා? මෙන්න මේක තමයි මම මේ පින්වතුන්ට අද මේ ධර්ම දේශනාවේදී කියලා දෙන්න හිතාගත්ත කාරණා. මම ඒක මේ වෙනකොට මේ පින්වතුන්ට කිව්වා මොකක්ද? ප්‍රඥා විමුක්තිය කියන්නේ චේතෝ විමුක්තිය කියන්නේ මොකක්ද? ප්‍රඥා විමුක්තිය කියන්නේ මොකක්ද කියලා කියලා. ඊළඟට ඒ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය දෙක ආනිසංස හැටියට ලැබෙන ප්‍රතිපදාවක් කියලා මොකද්ද? ධර්මතා පහක්. මෙනෙහි කරන්න බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. ඒ තමයි අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව, භාන සංඥාව, විරාග සංඥාව. මේ සූත්‍රේ ගන්න. තව තියෙනවා සංඥා 10ක් ගිරිමානන්ද සූත්‍රේ නේද? ওই ගිරිමානන්ද සූත්‍රයේ තියෙන භාන සංඥාව ඒ විදිහම තමයි. ඔය කියන්නේ. ඉතින් ඊළඟට කිව්වා ඒක ප්‍රායෝගිකව යම් යම් අපේ පිටාවෙත් එක්ක අපි දැනගත යුතු තැන් කීපයක්. ඊළඟට ඒක තමයි ආනිසංස මේ ආනිසංස ලබා ගත්තාම අපි සංසාරයෙන් හොඳට නිදහස් වෙච්ච අය බවට පත් වෙනවා. හරීම එතකොට භාවනා කරන්න ඕනේ කියලා එහෙම බයක් නැහැ. අසීය නැති වෙයි කියලා බයකුත් නැහැ. ප්‍රඥා විමුක්තිය ඇති වුණායින් පස්සේ චේතෝ විමුක්තිය ඇති වුණායින් පස්සේ මට භාවනා කරන්න බැරි වුණා කියලා දුකකුත් නැහැ. පුළුවන් වුණා කියලා අත්හැරෙන්නේ. ඔක්කොම ඉවරයි. ආන්න ඒ තත්ත්වයටපත් වෙන්න මේ ධර්ම පුහුණුව මේ පින්වත් සෑම දිනාට මේ කාන්තේම පිහිට වේවා කෙලවර බුද්ධ ආදී උතුමන් වහන්සේලා අවබෝධ කරගත්ත ඒ නිවීම ඒ ශාන්ත සැපය ඒකාන්තමත්පත් වේවා මෛත්‍රී ප්‍රාර්ථනා සෑම දිනාටම තේරුවන් සරණයි. ප්‍රශ්නේම තියෙනවා නම් දැන් මොනවාට දෙයක් අහන්න පුළුවන්. අනාත්ම සංඥාව ගැන නේ අනාත්ම සංඥාව කියන එක කියන්නේ ඒක දාන්නේ හැබැයි ආයතන වලටයි. අනාත්ම සංඥාව අපි බාරගත්ත තැන් කීපයක් තියෙනවා ආත්ම සංඥා. ආත්මය කියන එකක් හැටියට බාරගත්ත තැන් තියෙනවා. අපේ ජීවිතයේ ඇතුළේ. ඒක වාක්‍යගත කරලා තියෙන්නේ. ඒ තමයි බලන්න දැකීම කියන ක්‍රියාවයි දකිනවා කියන ක්‍රියාව. දැකීම කියනකොට කරන එක්කෙනෙක් නිරූපණය වෙන්නේ මේ දැකීම. මේ බැලීම. හැබැයි දකිනවා දකිමි කියන තැන තමයි අපේ ඇහැ ආධාර කරගෙන අපි පාවිච්චි කරන වචනයක් මම දකිනවා මම බලනවා කියන. මේ එතකොට මේ ඇහැට වැදලා තියෙනවා අපි වද්දාගෙන තිබෙනවා ඒ තමයි කෙනෙක් කියන හැඟීම. ආත්ම සංඥාව, පුද්ගල සංඥාව. මම දකිනවා, මම බලනවා, මම අහනවා, මම මට ඇහෙනවා, මම අහනවා. මම ගඳ සුවඳ විඳිනවා, මම රස විඳිනවා, මම ස්පර්ශ කරනවා, මට දැනෙනවා. ඊළඟට මට පේනවා මොනවද රූප නේද එතකොට මට පේනවා මට ඇහෙනවා මට ගඳ සුවඳ දැනෙනවා මට රස දැනෙනවා මට ස්පර්ශය දැනෙනවා මට හිතෙනවා ඒ නිසා මේ අජ්ජත් ආයතනවල විශේෂයෙන් බලන්න තියෙනවා මේ ඔය හොඳට ඒක තියෙනවා ආත්මීය හැඟීම කාවද්දාගත්ත තැන් ඒ තමයි ඇස කන නාසය දිව ශරීරය හිත ඒ තැන් වල තමයි මේක වර්ධනය තියෙන්නේ ඊළඟට ආත්මේ මම විඳිනවා වේදනාව මට හැඟෙනවා මට සංඥාව දැනෙනවා සංඥාව මම හිතනවා මම මගේ ශ්‍රද්ධාව හැමතැනම ඔය සංස්කාරයක මම හිතනවා කියන හිතනකොට විඥානය. ඔය හැමතැනටම පහක්ම එක්කාසු කරන මේක වදගෙන තියෙන ආත්මීය හැඟීම. එතකොට දැන් මේ අනාත්මය කියන එක බලන්න ඕනේ කියලා කියන්නේ කොහෙද? වඩන්න තියෙනවා අනාත්ම සංඥාව මේ චක්කුම් අනත්තා රූපම් අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්ත. බලන්න ඔහු නේද පිළිපොත දෙන්නේ. ඔව්. ආත්මයක් නැහැ. මොකද මොකේද ආත්මය නැත්තේ? ආත්මේ නැහැ. ඇසෙත් නැහැ. රූපයෙත් නැහැ. සද්දෙත් කනෙත් නැහැ. ශබ්දෙත් නැහැ. නාසෙත් නැහැ. ගන්ධෙත් නැහැ. දිවෙත් නැහැ. රසෙත් නැහැ. කයෙත් නැහැ. ස්පර්ශෙත් නැහැ. හිතෙත් නැහැ. ධර්ම ගන්නෑ. මේ හැම දෙයක්ම තැන්වලම ආත්මීය ස්වභාවයක් නැහැ. මේවා ධර්ම ස්වභාව විතරයි කියලා තේරුම් ගන්නවා. ආන්නේ විදිහ තමයි ඔබ මෙනෙහි කරන්නේ. තව යමක් කාලකෙදි දේශනා කරපු එකක්ද? හැබැයි ආචාර්ය අද්භූත සූත්‍රයේ ධර්ම කියලා වෙනම තියෙන බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ ඉතින් අර ඒගොල්ලන් කාවේනික වචන ස්වරූපයක් භාවිතා කරනවා. ඒ වගේ ඒවට සමාන වචන සූත්‍රවල තියෙනවා. හැබැයි ඒ සූත්‍රවල තියෙන ඒවම නෙවෙයි එතන භාවිතා කරන්නේ. දැන් මම පාවිච්චි කරන වචන තියෙන විශේෂයක් තියෙනවා මම කියනවා ඒක මගේ වචනයක් කියලා මේ සූත්‍රෙල්ලම හොයන්න යන උපායයි. ඒ ඒ වගේ සමහරට ඒ වගේ වෙන්න පුළුවන්. හැබැයි අර අර ධර්මයක් නම් ඉතින් අසතුටක් ඇති වෙන එක හරි. ඒ කියන්නේ විශේෂයෙන්ම තමන්ගේ දුක තියෙන ඔක්කොම පැත්තකින් පහා තැබුවාන් පස්සේ ඒකින් කොච්චර සතුටක් ඒක විශේෂ දෙයක්. අනිත් එක තමයි මේ තවත් තියෙනවා ඔය නිකාය ග්‍රන්ථවල අවසාන හරියේ කෙටියෙන් පෙය්‍යාල ක්‍රමයකට දාලා සූත්‍ර දේශනා. ඒ අනුත්තර නිකායේ තියෙන සංඝ අනුත්තර නිකායේ තියෙනවා සංයුත් නිකායේ තියෙනවා මධ්‍යම නිකායේ නැහැ. ඒ කියන්නේ කනිස් දිග සූත්‍ර තියෙන්නේ. විශේෂයෙන්ම අනුත්තර නිකායේම තියෙනවා මේ පෙය්‍යාල ක්‍රමය කියලා පෙර කිව් පරිදි කියන අන්තර්ගතයේ සූත්‍ර කෙටි කරලා තියෙනවා. ඒ ඒ වගේ මේ තියෙන වචන සාමාන්‍ය වෙන තැන්වල භාවිතා කරන්නේ නැති. නමුත් ධර්ම කාණ්ඩ එකයි. නමුත් වෙනත් තැන්වල භාවිතා කරන්නේ නැති වචන භාවිතයකින් ඒක දාලා තියෙනවා. දැන් සූත්‍ර වලට නම් තියලා තියෙනවනේ. දැන් අර මේ දැන් අපි අනුත්තර නිකායේ වල සූත්‍ර නම් තියෙනවනේ. ඒ නම් බුදුරජාණන් වහන්සේ ඒ වටේ ඒ සූත්‍රේ ඒ නම් දේශනා කරපේව නෙවෙයි. දැන් සාමාන්‍ය ඵල සූත්‍රයේ එහෙම ඒකේ විස්තර වෙන ධර්ම කරුණු අල්ලලා අපේ ඒ තේරවාදී ඒ මහා ස්වාමීන් වහන්සේලා ධර්ම සංගායනා කරන අවස්ථාවේදී ඒවට එහෙම නමක් දාලා තියෙනවා. ඒක ඉතින් අන්තර්ගතය අලලා අලලා. එහෙම නැතු ඒ පැත්තේ මේ මේ බුදුරජාණන් වහන්සේ ඒවට ඒ නම්ම තියලා නැහැ. දැන් සමහර අනුත්තර නිකායේ තියෙනවා මේ සූත්‍ර දේශනාවල් එක දෙක හරිය නම් නැහැ ඒකට. ඒක ඉතින් පළවෙනි සූත්‍රේ දෙවෙනි සූත්‍රේ තුන්වෙනි සූත්‍රේ කියලා වර්ග කරලා දෙන ඉතරයි. අර නම් නැහැ. සමහර තියෙනවා පොඩක් පොඩක් උසන්නාසල නම් කියන. සංකේම පස්සනාව නිති සංඥාව ගැලවිලා යන තෙක්ම වඩන්නේ. ආය කියන බලන්න. ධ්‍යානපස්සනාව නිත්‍ය සංඥාව ගැළවිලා යන කම්ම වඩන්නේ දිගටම අනිත්‍ය වඩන්න අනිත්‍ය වඩලා වඩලා ආ තව එකක් තියෙනවා මම ඒක අහපු එක හොඳයි සංඛාර ධර්ම සහ සංඛාරයන්ගේ ලක්ෂණ වෙනස් සංස්කාර ධර්ම සහ සංස්කාරයන්ගේ ලක්ෂණ සංස්කාර ධර්ම වලට පාලියෙන් තියලා තියෙන නම තමයි සංකත ධර්ම කියලා. සංකත ධර්ම කියලා කියන සංස්කාර ධර්ම. සංස්කාර ධර්ම කියලා කියන්නේ හේතුවකින් ඇතිවෙච්ච හේතුවකින් හටගත්ත දේ කියන එකයි. හේතුවකින් හටගත්ත දේ හේතුවකින් ඇති වෙලා තියෙන දේ. හේතුවකින් ඇති වෙලා තියෙන දෙයයි ඒකේ ඇතුළේ තිබෙනා වූ ලක්ෂණයි කියලා කියන්නේ එකක් නෙවෙයි දෙකක් ළඟම තියෙන ඉඳන් සමහර කෙනෙකුට වෙනස තේරුම් ගන්න බැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පැහැදිලිව තීනි මානි භික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි මහණෙනි සංකත වූ හේතුයෙන් හටගත්තා වූ ධර්මවල සංස්කාර ධර්මවල ලක්ෂණ සංස්කාර ධර්ම තියෙනවා. ඒ සංස්කාර ධර්මයන්හි හැංගිලා ගුලි වෙලා තිබෙනා වූ ලක්ෂණ තුනක් තියෙනවා. ඒ තමයි අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණය කියන එක සංඛාර නෙවෙයි. හොඳට තේරුම් ගන්න. දුක්ඛ ලක්ෂණය කියන එක සංඛාරයි. අනාත්ම ලක්ෂණේ සංඛාර නෙවෙයි. අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ සංස්කාරවල තියෙන දෙයක්. දුක්ඛ ලක්ෂණය කියන්නේ සංස්කාරවල තියෙන දෙයක්. අනාත්ම ලක්ෂණය කියලා කියන්නේ සංස්කාරවල තියෙන දෙයක්. අපි ඉස්සර වෙලාම ඉස්සර වෙලාම අපිට හම්බ වෙන්නේ නැහැ ලක්ෂණ. අනිත්‍ය ලක්ෂණ ඒක යට ගිහිලා තියෙන්නේ. දුක්ඛ ලක්ෂණ යට ඇඟිලා. අනන්ත ලක්ෂලා යට ඇඟිලා. ඒක නිසා ඒව මතුවෙන්න නම් අපි සංස්කාරය ඔය අත්පතකට ඉන්න ඕනේ. නුවණින් සිහියෙන් මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්න ඕනේ. සංස්කාර ධර්මය හොඳට සිහියෙන් නුවණින් හසු කර කර හසු කර කර හසු කර කර රූප සංඛාර, වේදනා සංඛාර, සංඥා සංඛාර, විඥාන සංඛාර සංස්කාර සංඛාර විඥාන සංඛාර හොඳට බල බල බල බල බල ඉන්නකොට ඊ එහෙම බලාගෙන ඉන්නකොට තමයි ඒ කියස්සේ දිවෙන්නා වූ දේවල් යම් කිසි වෙලාවක පිළිගන්නේ. එහෙම පිළිච්ච වෙලාවක අනිත්‍ය තහවුරු වෙනවා. අනිත්‍ය තහවුරු වෙච්ච ගමන් අවසානයේදී ඒකෙන් ගැලවෙලා නිවතයි. මම කියාපු ටික තේරුණා මම හැම වෙලාවෙම කියන එකක් තමයි අපේ කෙරෙහි පැහැදීම තුළම බණහන් ඉපයි. ගැටීම කියන එක ඇවිල්ලා ඒක තේරුම් ගන්න ඕන ගැටීම කියන එක ඉන්නේ තණ්හාව නිසා. තණ්හාව නිසායි එන්නේ ගැටීම. මේ ශබ්දේ කියනවනේ. ශබ්දේ ඉන්නේ කුමක් නිසාද? ශබ්දේ මතුවෙන ආධාරක ස්ථානයක්. දැන් අපි කියන ශබ්දයක් ආවා. ශබ්දේ මොකෙන්ද? ශබ්ද ධාතුව ඇසුරු කරන්නේ ළඟම ආසිත යනවා. ශබ්ද දා ශබ්දයක් හැදෙන්නේ වායුව. පඨවි ගතිය නෙවෙයි ශබ්ද තියෙන්නේ. ආපෝ ගතිය නෙවෙයි. තේජෝ ගතිය නෙවෙයි. මේ ශබ්දය නිෂ්පාදනය වෙන්නට ආධාරක ස්ථානේ මාතෘ භූමිය තමයි වායුව. එතකොට එතකොට වායුව වෙනයි, ශබ්දය වෙනයි නේද? නමුත් ශබ්දයේ උපදින්න ළඟම තැන හැටියට සැලකෙන්නේ වායුවනේ. ඒ වගේ ළඟම හේතුවක් හැටියට රීසන් එකක් හැටියට තියෙන්නේ මේ තරහව පටිගේ ඇති වෙන්නේ තණ්හාව හේතු වෙනයි. තණ්හාවෙම නෙවෙයි තණ්හාව හේතු වෙනවා. ඉතින් ඒක උඩ හිතන්න පුළුවන් තණ්හාව තමයි එන තණ්හා පත්‍ය පටිගෝ කියලා නෙවෙයි. ඒක එහෙම තේරුම් ගන්න ඕනේ. තණ්හාව හේතු වෙනවා. අපි ඒක ප්‍රායෝගිකව මෙහෙම බලමු. ප්‍රායෝගිකව බලන්නේ මේ ඕනෑකම අපි. ඒ ඕනෑකම මෙහෙම තියෙනවා මට යන්න කිරියක් ඕනේ මට ඒක ලැබෙන්නේ එතකොට මොකද වෙන්නේ තරහ යනවා අඬනවා දුක් වෙනවා පරිගියාව එන්නේ අනිත් එක තමයි අපි අනිත්‍ය අපිට ඕන විදිහට හසුරුවා ගන්න අපි ආසා කරනවා. අපි ඒකත් ආසා. ඒකත් මේ එක්තරා විදිහක මහා මෝඩ ආසා. අනිත් අය අපිට ඕන විදිහට හසුරව ගන්නවා. දවසක් මේ මට අහි සිද්ධියක් වුණා. ඒ තමයි මේ අපි මානවික චරිත අපේ ගුරු ස්වාමීන් වහන්සේ ඉතින් අපි මාන කරලා ඉතින් අපි පොතපත කියලා දෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඉතින් අපි ලොකු සේනාධනයක් නේ ආව ස්වාමීන් වහන්සලා ඉතින් 34 ශ්‍රාවක ඉන්න තැනක ඉතින් අපි දානයකට එහෙම වැඩියා පස්සේ මේ ආවුරු 29ක් විතර පස්සෙන් තමයි අපි ඉන්නේ. 25 25 27 අන්තිම. එතකොට අපේ ගාව ළඟම ඉන්නවනේ වැඩි ආවුරු. ඒ ආවුරු තමයි අපිට යමක් කියලා දෙන්නේ. මෙහෙම වෙන්න මෙහෙම වෙන්න කියලා. අපේ ගුරු ස්වාමීන් වහන්සේ ඉන්නේ පේරි මුල. ඒ ස්වාමීන් වහන්සේට අපිට අපිව ඒ තරම් වෙන්නේ නැහැ. හැබැයි යන්න ඉස්සෙල්ලා සාමාන්‍ය අවශ්‍ය ගයිඩන්ස් එක දෙනවා. මෙහෙම ගිහිල්ලා ඉන්නේ, මෙහෙම කතා කරන්නේ, මෙහෙම පිළිගන්නේ, මෙහෙම බෙදෙනකොට මෙහෙමයි පාන්නේ පාරේ ඕක කියලා දෙනවා. ළඟම ඉන්න කෙනාව. ළඟම ඉන්න කෙනා තමයි මගේ ගාව ඉන්න මගේ ගාව මගේ මට මුලින් ඉන්න ඒ හැමෝම මං ගැන හරියට හොදිසියි. හොදිසියි. ඒ හොදිසිය අපේ ගුරු ස්වාමීන් වහන්සේට වඩා වැඩි. හරි කරා. හරි මොකක්ද? කොහොමයි ඉන්නවනේ. මේ මං අත්හැරුවා. ඒ හඳුරු නායක නෙමෙයි. හැම මට හරි වදයක් ඉතින් මේ ඒ හාමුදුරුවට ඒ හාමුදුරුව අමුතු තණ්හාවක් හදාගත්තා. ඒ හාමුදුරුවන් කියන විදිහේ ඉන්න ඕනේ. ළඟ වෙන්න තියෙනවා. ඒ හාමුදුරුව හිතරෙන් ඉන්නවා වාගේ. ඒ හාමුදුරුව හිතාගෙන ඉන්නකට මම කෝප පිළිගන්නවා. ඒ හාමුදුරු හිතාගෙන අතව හාමුදුරු එපා කියනවා. ඒක ලොකු සාමනසේ මුල. ඒ සම මොකක්වත් නැහැ. දැන් මේ හාමුදුරු ගුරු වෙලා. ඉතින් මොහොම වෙලා මේ එක දවසක් පපඩම් දීවා. මේව බණ මේව බණ. දාන පපඩම් දාන කිසි පපඩම් දීවා. ඉතින් අපිට ඒ හාමුදුරුවෝ කියලා තියෙන මේ සද්දය හපන්න එපා සද්දය හැන්නේ හොඳ නෑ. ඒකේ තියෙන භික්ෂුන් වහන්සේලාට තේකිය ඇතෙන චතුජප්පාරකම් න චතුජප්පාරකම් විදිස්සාමි සික්ඛාපණීය කියලා තියෙනවා මේ සද්දේ ඇහෙන්න හපන්න හොඳ නෑ සංගරව ඊළඟට වතුර බොන්න හොඳ නෑ අර ගුඩුස් ගුඩුස් ගානේ දෙද බොන්න හොඳ නෑ. ඉතින් ඔය වගේ ශික්ෂාපද ගොඩාක් තියෙන නිසාදතාවයේ මේ ඉතින් මට කිව්වා සාතිය හැංගීම හොඳ නෑ වම්ලාන්ට. ඔහොම කරගෙන ඉතින් ඒක අපඩම් බිලුවා. අපඩම් බිලුවාට පස්සේ මේ මම ඉතින් බොහෝ පරිස්සමෙන් ඉතින් අපඩම් වලන්නත් ඕන සාතිය හැංගෙන්නේ නැතිවත් ඕන. ඉතින් මේක මීට ඕනේ කරාම පස්සේ අරක ලීයක් කඩනවා වගේ පරස්කර කියනවා. ඉතින් මේ හාමුදුරුවෝ මම ඉන්නේ බැලුවා බලන්නේ අහරිසෑරට වගේ බලු. ඉතින් පපඩම් ඇයි මගේ පපඩම එහාම ඉතින් ඇලි මට වන්දන දෙලා අතහැරියන ඉවරට ඒක සද්දය ඇතුව හරිය නැතුව හරිය. ඒ හාමුදුරුවෝ හරියට දුකින්. ඒ මම ඉන්නේ බැලුවා. දැන් එක්කෝ පපඩම් වලන්නට එක්කෝ වතුරේ හොවා ගන්නවා. ඒව තමයි සද්දය හැදෙනකව දැන් තේනවා නේද අපි එක එක්කිනාට ප්‍රෝග්‍රෑම් හදන. නේද? අපි එක එක්කෙනාට ප්‍රෝග්‍රෑම් එක මෙයාට මට ඕන විදිහට මෙයා ඉන්න ඕන. මට ඕන විදිහට මෙයා ඉන්න ඕන. මෙයා මේ විදිහට කියලා හදනවා නේද? ඔය ඔක්කොම තණ්හාවේ ඈඳි. මට ඕන විදිහට ඉන්න ඕන. මං කියන විදිහට ඉන්න. එකක් මාන්නේ අනිත් එක තණ්හාව. මෙයා මං කියන මම ඕනකමක් හදා ගන්නවා. මට මගේ හැටියට මට ඕන විදිහට ඉන්න ඕන. ඒක නොවිච්ච කල රණ්ඩුයි. ඒක නොවිච්ච ගමන් ඉතින් හාමුදුරුවෝ මට ඉතින් මට මොකක් කියන්න නැද්ද මාගේ චරිත බය සැක අරවම ඉතින් අර මොකටද මම කියන්නේ. ඒ හාමුදුරුවන්ට නෙවෙයි. ඒ හාමුදුරුවෝ මට දුන්නේ නැහැ. මට වෙන දායකෙක් වෙන්නේ. වෙන කෙනෙක් බෙදාපු පබලම මම පොඩි කරගන්න. තේරෙනවද? ඔය හැමතැනම උදාහරණයක්. මම ගොඩාක් සමහර වෙලාවට කියන මට වෙච්ච දේවල් පැහැදිලි වෙනවා. ඔය එක ඇබැද්දේ. තව උඩ තියෙනවා. මේ ඔය කිව්වේ මගේ සිද්ධි නෙවෙයි. බලන්න තමන්ගේ ජීවිතේ වටපිට. ඔය වගේ දේවල් තියෙනවානේ තමන් පාලනය කරන්නට ඇවිල්ලා සමහර වෙලාවට ඔය අම්මල තාත්තලා දූදරු විවාහ කරලා දුන්නාන් පස්සේ හරි කරදරයි. හොඳ එක්කෙනෙක් හොයලා දෙනවා. ඒ වගේම වාහනිකුත් දෙනවා. මොකක් හරි තියෙන ගේ පොඩ්ඩකුත් දෙනවා. ඊට පස්සේ ඔකෝඩිය කරලා දීලා ඒගොල්ලන්ට ඕන විදිහේ ඉන්න ඇඟි කණේකුත් තියෙනවා. හරිම වර්ග. සමහර රටයන් තෝටින්නේ. එහෙම තියෙනවා. හැබැයි හැවේ මොකද ප්‍රශ්නේ? ද්වේෂය. අන්න ඒක නිසා තමයි අම්මලාට තාත්තලාට ද්වේෂය එන්නේ. ඇයි මම මට ඕනේ හිතේ ඉන්න ඕනේ කියලා මම ඇයි හදාගත්තේ? එහෙම තියෙනවනේ. දේශය කියන එක එන්නේ ඕනෑකම මානෙ තණ්හාවට සාපේක්ෂව. හොඳයි එහෙනම් අපි පින්ආමෝදන් කරනවා. හොඳයි. සියලු දෙනා විසින් මේ ධර්ම සාකච්ඡාවට ඇවිල්ලා අපි යමක් දැනගන්නවා, ඉගෙන ගන්නවා. ඒක හොඳයි. ධර්ම ඥාන, භාවනා ඥාන, සම්දනාගින සංකාමකද වඩවලා පැහැදිලිව පිරිසිදුව දියුණු වේවා. තමන්ගේ වටපිටාවේ තිබෙන දේවල්ට අපි මේ උතුම් ධර්මයේ ගලපලා හිත පරිස්සම් කරගන්න මේ ධර්ම කරුණු පාවිච්චි කරන්න සෑම දිනකටම ශක්තිය ලැබේවා. ඒ වගේම ඒ ප්‍රතිපදාවක් වේවා. කෙලවර සෑම දිනක් මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම කෙරවලුත් නිවන සංසීම ලැබේවා. ප්‍රාර්ථනා මේ සේනාසනේ වැඩ ඉන්නා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට අපි මේ පින් ආනුමෝදන් කරමු. ඉතින් බණ ඇසීම තුළින් අපි උපදවාගත පින් බලයෙන් සහ තුනුරා සතුනාන්ත ප්‍රමාණ ගුණා භාවන මහසිර රක්ෂාපත සංසිල්ලක් වේවා. උන්වහන්සේලාගේ පැවිදි සංකල්පන අනුෂ්ඨාන අපේක්ෂාවන් සැලසෙත් වේවා සිද්දේවා වුණු වැඩේවා පාරමිතුන් පිළිතුරාගෙන පතන බෝධි ඥාන වලින් කමා මාන වෙන සංසීම් වැඩේවා කියලා සාස්ත්‍රා අනුමෝදන් කරමු. ආල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සීලු දෙවි දේවතාවන්ට පින් අනුමෝදන් කරමු. ඒ දෙවියොත් මේ පින් දෙක අනුමෝදන් වී සතුටු වේවා අනුමෝදන් වෙත්වා. දිවේසු සම්පත් වඩාත් වර්ධනය කොටගෙන ධර්මාර්ගයේ ගමන් කොට කෙලවර අමා මහ නිවන් සැනසෙත්වා කියලා සාර්ථක දියන් පින්දුවා. අවීචී පරම මේ පරලෝකියාව නෑදෑයත් මේ පින් දැකන් නෝදන් වී සතුටපත් වේවා. ඒ නාතින් සෑම දිනාටම දුක කරදරයක් නොවේවා. දුකකින් නවන දුක් නැති මිදී සැපේකින් නවන සැප සම්පත් වීම කරගෙන ධර්ම මාර්ගයේ ගමන් කරත්වා කෙලවර නිවෙන සැනසෙත්වා කියලා පින්දිමින් ප්‍රාර්ථනා කරන ගමන් අවීචී පරම් භාවයේ දක්වා සිටින සියලුම සත්වයෝ මේ පින් බලෙන් දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා යහපත් ධර්ම මාර්ගයේ ගමන් කොට අමා මහ නිවෙන සැනසෙත්වා කියලා අපි මෛත්‍රීසිත පතුරවන ගමන් මේ පින්වත් හැම දිනාටම ඉතින් මේ අපේ ලලිත් මහත්මයා ඒ වගේම මේ චාන්දිසි මහත්මයාගේ සභාපතිතුමා ඒ වගේම අනිත් සමාජික මහත්මාත්මේ මේ පැතින ආදාර ප්‍රකාරගෙන දායකාරකාරී තියෙනවා සෑම දිනකටම ශාන්තියක් වේවා භාවනාවට තහන සහ සම්බන්ධ ගන්නා වූද ඒ වගේම භාවනා කරන්නට ඇවිල්ලා ඒ භාවනාසන්නව සෑම දිනකටම මේ තුනක් අත්වීම නිසා තුනුරුවන් සරණින් ශාන්තියක් සැපයක් වේවා විශේෂයෙන් මෙතෙන් සද්ධාව වීර්ය සති සමාධි ප්‍රඥාවෙන් ධර්ම දිනු කර ගන්නට වේවා බෝධිපාක්ෂික ධර්මයන් වඩා ගන්නට ලැබේවා සෑම දිනාටම සුවසේ ධර්මාර්ගයේ ගමන් කොට බුද්ධ ආදී ආර්යත්මන් වහන්සේලා අවබෝධ කරගත්ත නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් වේවා අවබෝධ වේවා තමයි කියන ප්‍රාර්ථනා කරනවා පිළිගන්නවා. අපි දැන් කාකා කියලා පින්දෙන්න කලින් සුපුරුදු පරිදි නැවත ත්‍රිලක්ෂණ මානසිකාරය සිද්ධ කරනවා. මේ විදිහට කියන්නේ සීල සමාදානයේදී ආනාපාන සති භාවනාවේදී සක්මන් භාවනාවේදී බණ ඇසීමේදී පහළ වූ චිත්ත චෛතසික නාම ධර්මයෝද පඨවි ආදී වූ රූප ධර්මයෝද ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම දෙකින් නිරන්තරයෙන් පෙළුණ බැවින් දුක්ඛයෝය තම තමන් කැමති ලෙස නොපැවති බැවින් අනාත්මයෝය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ නාම රූප ධර්මයෝ ඒකාන්තයෙන් දුක්ඛ සත්‍යය නම් වේ ඒ දුක උපදවන්නා වූ పూర్ව භව තෘෂ්ණාව ඒකාන්තයෙන් සමුදය සත්‍යය නම් වේ ඒ දෙකෙහි නොපැවැත්ම නම් වූ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍යය නම් වේ ඒ නිරෝධ සත්‍යය අවබෝධ කර ගැනීම පිණිස වැඩිය යුත්තා වූ ප්‍රතිපatti මාර්ගය ඒකාන්තයෙන් මාර්ග සත්‍යය නම් වේ මාගේ මේ සීලමය භාවනාමය බණ ඇසීමය සියලු කුසල ධර්මයෝ මෙම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කොටගෙන පරම ශාන්ත වූ පරම සූක්ෂම වූ පරම අවිවේක වූ නිර්වාණ අභය පුරයට පැමිණීම පිණිසම හේතු වේවා වාසනා වේවා සාදු තාතාච අම්හේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය ආකාසත්තා චුම්මත්තා